නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදාමා සංග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාමි ගන්තර මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි පින්වත් දරුවනි අද උදේ වරුවේ අපි ඉගෙනගත්තා ශ්‍රද්ධාව ඇති කර ගැනීම ගැන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ සිතේ පැහැදීම ඇති කරගත යුතු ආකාරය. ඊළඟට අපි ඉගෙනගත්තා සිල්වත් ජීවිතය ගත කිරීම ගැන. ඊළඟට අපි ඉගෙනගත්තා සංඥා කෙරෙහි සිතේ පැහැදීමක් ඇති කර ගැනීම ගැන. ඊළඟට උජු භූතස්ස දස්සන ජීවිත අවබෝධයේ ඍජුව පවත්වා ගැනීම. දැන් මේ ජීවිත අවබෝධය ඍජුව පවත්වා ගන්නවා කියන කාරණේ පැහැදිලි කිරීමයි මේ විලාසය අපි මානසික අනුව දරුවනේ අපි කවුරුත් මේ මානව ලෝකේ උපන්නේ අවබෝධයෙන් නැතුව නෙමෙයි. අපේ ජීවිතේ ගන්න පුංචි කාලේ අපි ඉස්කෝලේ ගියේ අවබෝධයෙන් නැතුව නෙමෙයි. දෙමව්පිය අපි ඉස්කෝලේ ඇවිත් අවබෝධයෙන් නැතුව නෙමෙයි. දැන් මේ ඉස්කෝල ක්‍රමේ හට අරගෙන අවුරුදු 150ක් ඊට කලින් අපේ රටේ කවුරුත් ඉස්කෝලේ ගිහින් නෑ. ඉස්සර කලේ පොන්චි කාර්ය යවනවා ගුරු ගෙදරට. ගිහිල්ලා ඊට පස්සේ ඒකේ උගන්වන දේවල් තමයි අපි ඉගෙන ගන්න. දැන් බුද්ධ කාලේ බලන්න විතර සල්ලි තියන අය ගණේ තියන අය විතර තක්ෂිලාවට ගියා. සාමාන්‍ය මිනිස්සු ගෝවියගේ පුතා කලේ ගෝවිතටි ඉගෙන ගැනීම. වඩබාසුන්ගේ පුතා කලේ වඩවැඩි ඉගෙන ගැනීම. වලන්හදන එක්කෙනාගේ පුතා කලේ වලන්හදන ඉගෙන ගැනීම. වෙටි හොදන එක්කෙනාගේ පුතා කලේ වෙටි හොදන ඉගෙන ගැනීම. මේ වගේ රස්සාවල් වලට අනුව තමයි අධ්‍යාපනයේ බෙදිලා තිබෙන්නේ. දැන් මේ මේ මෑත භාගය තමයි මේ රස්සාවකට අනුව අධ්‍යාපනය නැහැ. අධ්‍යාපනයට අනුව රක්ෂා හැබැයි අපි ඉගෙන ගන්න ගිය අවබෝධයෙන් නෙමෙයි. අවබෝධය තිබුණේ නෙමෙයි. සමහරව මෙතන ඉන්න පුළුවන් විශ්වවිද්‍යාල ගියාය පාපා. අපිත් මහාන වෙලා විශ්වවිද්‍යාල ගියා. අවබෝධයක් ඇතුව නෙමෙයි. එතකොට ඊළඟට අපි විවාහ වෙනවා. ඒ අපිට පේන දින ලෝකයේ තුල මේ සීමිත වයස ගානක් තියෙනවා. ඒ වයසට විවාහ වෙන්න ඕනේ කියලා සම්මතයක් තියෙනවා. විවාහ කරනවා. ඒ අවබෝධයකට නෙමෙයි. විවාහ කරන හදන අවබෝධයකට ඔන්න විවාහ වුණාට පස්සේ තර මණ්ඩල දරුවන්ට අපි අපි ආපු පරම්පරාව පුරුදු කරලා යනවා. අපේ වයසට න්යාම දෙමව්පියෝ වැඩෙනවා. ඒ නම අපි කරන ආගමික චාරිත්‍ර කරන අවබෝධයක් ඇතුව නෙමෙයි. ඊට පස්සේ අපිත් මේ විදිහට ජීවිතේ ඉවරයි. අවසන් කරනවා. එතකොට අවබෝධයක් නැතුව මේ ජීවිතයේ අරගෙන යන්නේ අපිට එක එක අවස්ථාවල එක එක දේවල් වලට මෝන දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි ගමු උදාහරණයක් ඕන ඔබට කොරියාවේ ඉන්න අවස්ථාවක් දැන් ඔන්න දන්නේ නැහැ මම මේක කොහොමද මේ කියලා නිකන් කිව්වොත් අපි කියමු ඔන්න ඇප්ලිකේෂන් දාන්න කියලා. ඔන්න ඇප්ලිකේෂන් දානවා කියන්නේ අස්සාවල් 50ක් නම් තියෙන්නේ 500ක් දානවා කියලා කියන්නේ. 500ක් දැම්මට පස්සේ අර 50 දෙනාට අමතර 450කට තරගයක් තියෙනවා. දැන් එතකොට ඒක ජය ගන්න කොහොමද? ඔන්න ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ කෙනෙක් කියනවා මේකයි ඔබ කොහොමදත් ගන්න ආස්වාද වේවා කියන්නේ. ප්‍රාම තේරෙන්නේ. මේ අවබෝධය නැති කෙනා පෙළඹෙනවාද නැද්ද? පෙළඹෙනවා. ඒ පෙළඹෙන සාධාරණද අසාධාරණද? සාධාරණයි. එයා හිතෙනවා එකට ගිහිල්ලා මම මොනවාරි පූජාවක් කළොත් මාව ඉන්ටර්විව් එකේ පාස් වෙනවා. අර කෙනෙක් කියන කොහොම කළා හරියන්නේ නැහැ. අසවල් දේශපාලනඥ ගාවට යන්න ඕනේ. මෙතනින් කරන්නේ. එතකොට සමාජය තුළ ප්‍රශ්නයක් ඇතුණා එක එක පැති විසඳුම් කියලා ලෝක සම්මත වෙලා තියෙනවා. සමහර දේවල් මිනිස්සු කියන්නේ සම්මත වෙනවා. සමහර කෙනෙක් ගෝරි පූජාවක් කරන්න පෙළඹෙනවා. සමහර කෙනෙක් වෙන දේවල් කරන්න පෙළඹෙනවා. මේ ඔක්කොම සමාජය තුළ ප්‍රශ්නවලට උත්තර දෙන්න සම්මත වෙච්ච දේවල්. එතකොට මේ ඔබටම සමහර අනිත් යාඥා කරන්න පෙළඹෙනවා. මේවා කළාම මේ උත්තරය වෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් සම්මත වෙන හැම තැනම විස්තර කරන්නේ ඒක හරියටම හරියට. ඒවා අත්කට කියන්නේ පොත් පූජාවක් කරන්න කියන්නේ ඒවා ආදාවකට කියන්නේ ඒ ඒතන කියන්නේ මේක හරි කියලා හිතන්නේ ඒක වැරදි කියලා. ඒක හරි කියලා කියන්නේ. එතකොට හරි කියලා 100ක් තිබුණොත් වැඩ පිළිවෙලක අර සංකීර්ණ චරිත ඒවෙන් එකක් එකක් තෝරගන්න. තෝරගෙන ඒක පස්සේ යන්න. ඊළ සාර්ථක වුණොත් මේක සාර්ථක ආ මේක සාර්ථක වුණේ අසවල් දේ නිසා කියලා තීරණය කරනවා. මම ඔබට උදාහරණයක් කියන්නම් අපිට ඊයේ සිද්ධ වෙච්ච අපේ වාචිසර මේ අපේ නායක හඳුනන්නේ දායක පින්වත් කොලින් දායක දායක පින්වත් දෙපළක් තමයි අපිට වාහනකින් අපි ඉස්සරගෙන යන්න එයාපෝට් එකට ආවා. එයාගේ නෝන එයාගේ කැමරාව අපේ යාත්‍රා ෆොටෝ අරගෙන එයා වාත් รู ම් එකට ගිහිල්ලා ඒකෙත් කැමරාව එයා පැත්තකින් තියලා එයාට අමතක වුණා. දැන් ඉතින් මොන අපි වාහන වලින් ගිහලා අපි පිටත් වෙනවා. ඒ නෝන පිටත් දැන් මග. එතකොට නුව දැන් හරි වැඩේ මේ කැමරාව ඔසකිලි දාගන්න. ඊට පස්සේ වාහිසරහ මේ නායකයන්ට කල්පනා කරලා එයාගොට් එකේ අඳුරන එක කියනවා එයාට ඔබට කියමු මේ කැමරාව තියනවා නම් අරන් කියලා කියන්නේ. ඉතින් මේ කෝල් එක වාහනයක් තමයි කෝල් එකක් දීලා කිව්වා මේ කෝල් එක පාසාන කිව්වා මෙමය මේ කැමරාව තියනවා නම් බලන්න මේ අරන් යන්නේ. ඉතින් ගියා. දැන් අර නෝන හොඳට බලනවා. මොකද ඒ ඩෝලි කැමරාව. ඒ දුව අස්සාව කරන දැන වුණා කරන දේ ඔක්කොම මේ කැමරාවෙන් තමයි ෆොටෝ කරලා තියෙන්නේ. එතකොට මේ එක වෙලාවක මේ කෝල් කරලා කිව්වා කැමරාව හම්බ වුණා. එතකොට වෙන වෙන ආගමක නම් මොකක්ද ඔකට වෙන්නේ? ආ මේක මොකක් හරි ආත්මෘත බලයෙන් හම්බ වුණා කියලා මේක ඔකේ ලකුණක් ගන්න බලන්නේ සාමාන්‍ය ලෝකෙ තුළ ආ ඉක්මනට යන මේ කියන්නේ අදහනක අදහන ඉක්මනට ඔයාලට හම්බ වෙන්නේ එතකොට නිකන් හම්බ වුණා ඊට පස්සේ ඒකේ ගෞරවය නිකන්ද අර විශ්වාසයෙන් මේ එතකොට මේ වගේ දේවල් වලින් මිනිස්යාව ඉක්මනට පොළවන්න පුළුවන් විශ්වාසවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම විශ්වාසවලට පෙළඹීමක් නැහැ. උන්වහන්සේගේ ධර්මයේ අපි පොළවන්නේ විශ්වාසයටද විමසීමටද විමසීම මේකයි මේකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය අපේ විශ්වාස තියෙනවා දැන් අපි ගත්ත දේවවරුන් අපිට උදව් ලැබෙනවා ඒ වගේ හොඳට විශ්වාස දැන් ඔයගොල්ලන්ට ලංකාවට වෙලාවට බලන්න සම්බුද්ධරාජ මාර්ගය පොළගහන දෙවියන්ගේ උදව් ලැබුණා ඒ නිසා මේ ඒවා විශ්වාස නෙමෙයි ඒවා ප්‍රත්‍යක්ෂ දේවල්. ඒ නිසා අපි වගේම යහපත් ජීවිතය ගෙවුවා තමයි දෙවියන් අතර ඉපදෙලා. හොඳ මිනිස්සුන්ට හොඳ මිනිස්සුන්ට උදව් කරනවා. ඒක මේ හොඳ මිනිසුන්ගේ ස්වභාවය. නිරුණත් එහෙම. ඉතින් මම ඔබට මේ වෙලාවේ කියන්න හදන්නේ විශ්වාසයට වඩා එහාට. විමසීම. ජීවිතය විජු දැක්මක් ඇති කර ගන්න නම් ඔය විමසන කෙනෙක් කියන්නේ. දැන් විමසීම පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් කාගෙන්ද තමන්ගෙන් තමයි විමසීම පටන් ගන්න කියලා දේශනා කරේ. දැන් තමන්ට දැන් වන්න මම ඔබට කියන්න විමසන්න කරමි. ඔබ දැකලා තියෙනව නේද? බබා හම්බුනේ නම්බ. දැකලා. එතකොට ඔබ හිතලා තියෙනවද මමත් මේ වගේ මෞංශ පිටු කෙනෙක් නේ කියලා. ඒ විමසන ක්‍රමයක් මේ කියන්නේ. මමත් මේ වගේ මෞංශ පිටු කෙනෙක් නේ. ඊළඟට ඔබට දකින්න ලැබෙනවද සමහර අම්මලා සමහර ප්‍රාන්තලා සමහර අම්මලාට බබාට දරුවන් දරුවා බඩේ පිහිටනවා මාසයයි දෙකයි දරුවා වැඩි ඉස්සෙල්ලා දරුවා නැති වෙනවා බඩේ මවකුසෙ එහෙම වෙච්ච ගැන ඔබ අහලා තියෙනවනේ එතකොට දරුවා මවකුසේ පිහිටනවා මවකුසේ වැඩි ඉස්සෙල්ලා ළමයා මැරෙනවා එතකොට ඔබට හිතන්න පුළුවන් අනේ මට මෙහෙම වෙලා ඇද්ද? මට කොච්චරනම් මෙහෙම වෙලා ඇද්ද? මේ සතර. දැන් මේ ජීවිතේ අපි මේ අතපෑමට දුපන්නේ. එතකොට ඊළඟට ඔබට පේනවා දැන් මොන සමහර අම්මලා දරුවෝ ගල්සා මවකසට ආවට මාසෙ දෙකේ එක්ක සුමාන දෙකේදී ළමයෙක්ට තේරිච්ච ගමන් කියලා මේවා පරීක්ෂා කරනවා. සමහරට අම්මාට තාත්තා තමයි පොළපුවා. අපේ ළමයි වැඩි. තව හදාගන්න දුක් විඳින්න කොහොම ළමයින්ට කන්න දෙන්නේ එහෙම ප්‍රශ්න තියෙනවා. ඔහොම ළමයින් සලකන්න බෑ. මරණ දාපත් වෙනවා. අම්මට බයිකට අම්මා. එක දවසක් මට අම්මා කෙනෙක් තරුණ අම්මා කෙනෙක් ඔය තාත්තා එක්කගෙන ගිහිල්ලා දුන්නා. ස්ථාන ගාවට මම ඔක රසාව කරන ඉන්නවනේ. මේ අම්මා කියන අනේ නෑ මට නෑ මට ළඟා කරන්න බෑ කියලා. ඒක ආවෙත් ඉන්නේ නම ඒ දොස්තර ළඟටම ගෙනියන්නේ. මෙයා මම කියන මම මේ ළඟම වරන්නේ එන මම මැරෙනවා කියලා ඉතින් පැනලා ඉන්න දෙතුන අපි පොල් ගහගෙන අපි අසුවට ආවා. ආයෙලකෝ මෙයාමයි ස්වාමීනි මගේ මහත්තයා මේ ළමයා වරන්න කියනවා. මට බෑ මේක කරන්න. ඉතින් අපි හරියට කරුණු දෙන්න සංසාර කරලා මේ අම්මට මම බොහොම පිටුනේ. ඒ වගේ කල්පනා කෙරේ. එතකොට බලන්න දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නේ අපේ අම්මා අපිව මව කුසේදී මරුව නැති නිසා අපිව ආදරෙන් පිළිගත්තා. ඒතර මේ ආත්මේ අපිට මේ ලැබිච්ච දේ ඒකයි දෙමව්පියන් සලකන එක අවසන් කරන්න බැන්නේ. මට නම් මේ අම්මා කෙරේ තාත්තා කෙරේ ආදරය හටගත්තේ ඔන්න ඔය සිද්ධියේ. අනේ අපේ අම්මා කොච්චර අපිව මව කුසේදී පරිස්සම් කරන්න බැරිද? අද අපි හිතන, කල්පනා කරන, නුවණ පාවිච්චි කරන කෙනෙක් වෙලා මේ ඉන්නේ. මේ මේ අපේ දේවාපියෝ තියෙන විදිහට අපිට සලකලා කාර්යදීක අපිව ආරක්ෂා කරපු නිසා. එතකොට එහෙම වුණාම ඔබ දේවාපියෝම සීකරන අනේ අපේ අම්මලා තාත්තලා අපිට කොච්චර ආදරෙන්ද අපි මේ මනුස්ස ආත්මේ ආරක්ෂා කරන්නේ. දැන් ඔන්න මව්කුසෙන් අපි බිහි වෙනවා. සමහර දරුවෝ ඔබ දැකලා තියෙනවද බිහි වෙච්ච දවසේ ඉඳලා ලෙඩ මීට අවුරුදු දෙකකට කලින් රත්නපුරේ අපි ගර්භණී වාට්ටුවක් හදලා දුන්න නාමයන්දාන දාන පිළිසෙට කියලා. ඒ ඉවලම උපන් ළමයින්ට ආරක්ෂාවට ඒ වාට්ටුව හදන්න මම දීලා බැලුවා. එදා ඉපදිච්ච ළමා ඉන්නවා මැෂින් වලින් හුස්ම ගන්න. එදා ඉපදිච්ච ළමා ඉන්නවා ඇගේ අවයව නැහැ. අතපය නැතුව ඉපදිනවා. එදා ඉපදිච්ච ළමා ඉන්නවා උගුරෙන් බට ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම බලක් වීම අනේ මේ ඉපදිච්ච ගමම්ම ජරා මරණ. ඉපදිච්ච ගම මරණයට මොන දෙන ළමයි කොච්චර ඉන්නවද? එතකොට ඔබ හිතන්න අනේ අපිට මේව උනේ නෑ. නමුත් මේ උපදින තාක්කල් මේක වෙන්න පුළුවන්. මම මේ ජීවිතේ විදු දැක්මක් ඇති කරගන්න ඔබට මේ කල්පනා කරන හටාන විකියාවෙන් යන්නේ. එතකොට බලන්න මේ විදිහට මේ පොඩි දරුවාගේ ඉඳලා විශාල දුකක්. තව සමහර දරුවෝ ඉන්නවා උපදිච්ච ගමන් නිරූපී. හොඳට ඉන්න ලඩක් දුකක් මොකුත් නැහැ. අම්මා යාදේ හොඳට ලැබෙනවා. එයා සංසාරේ යම් කිසි පිනක් කරලා පිනක් නැතුව ඉපදුනා. මේ දෙක ඔබේ ඇස් දෙකෙන් දැකලා තියෙනවද නැද්ද? මේ දෙකම අපි දැකලා තියෙනවනේ. දැකලා තිබ්බට මේ හතරේ මේ වගේ අපිට මෙහෙම වෙලා ඉඳද්ද කියලා අපි හිතන්න පෙළ මිලන්නේ. ඒකයි වෙලා. එතකොට පින් කරපේ කියලා එහෙම වාස. පව කරපේ කියලා දුක්සී වාස. එදා වෙන කණ්ඩ කොච්චර ඉන්නවද? ඉන්දියාවේ ඉන්න කෝටි 30ක්. කෝටි 30ක් ඉන්නවා. කෝටියක් කියන්නේ එතකොට කෝටි 30ක් කියන්නේ ලක්ෂ 3000. එදා වේල කණ්ඩනේ ඒ වගේ පෞද්ගල කොච්චර ඉපදීම නිසා දුක් විඳිනවද? දැන් ආගම රහන්න ආගම විශ්වාස ගොඩාක් තියෙන රටේ. නමුත් මේ විශ්වාසත් එක්ක තියෙන මිනිස්සුන්ට යන්නේ විසඳු. දුක්පත් මිනිස්සුන්ට යන්නේ. එහෙනම් දුක්පත් එක්කිනාටයි පෝසත් එක්කිනාටයි දෙන්නටම විශ්වාසත් එක්ක නෙමෙයි විසඳුම තියෙන්නේ විමසීමත් එක්ක. ඒ විමසීම කියන එක දුක්පත් කෙනාටත් විමසන්න පුළුවන්. පොසත් කෙනාටත් විමසන්න. එතකොට පින්වත්නි ඔබ දැකලා තියෙනවා යුද්ධ වලින් වැඩි යුද්ධ වලින් මිනිස්සු කරන්නේ අපේ රටේ යුද්ධ තිබිච්ච දවස්වල අවසාන කාලේ අපිට හිතාගන්න බෑ මේ මනුෂ්‍යයාගේ දුක සුනාමිට ආවොත් මනුෂ්‍යයාගේ දුක හිතා ගන්නවා. සුනාමිට කියන්නේ සතියක් විතර අපිට ධාරවල ගන්නවද? ඒ මේ විශාල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දුකසේ වාසය කරනවා. දැන් අර LTT එකේ ලියාගෙන හිටිය පදවල මේ අහිංසක අම්මලා පොඩි ළමයි ඒකල අපි ටීවී එකෙන් දැක්ක මේ මිනිස්සු බෝඩ් වලින් ඇවිල්ලා වෙරළ භාගයට ඇවිල්ලා ඇති වතුර පිටින් චූටි ළමයි අතේ දාගෙන පටාචාරල දුවගෙන එනවා වගේ මේ හමුදාව පැත්තට පණ බේරගෙන දුවගෙන මේ එතකොට බලන්න මේ මිනිස්සයා රෝග පීඩාවකින් දුක් විඳිනවා. යුද කෝලහලෙන් දුක් විඳිනවා. අසනීප වලින් දුක් විඳිනවා. කායික රෝග වලින් දුක් විඳිනවා. මානසික රෝග වලින් දුක් විඳිනවා. මේ ලෝකේ එහෙම එකක් අපිට දකින්න තියනවද නැද්ද? අපිට දකින්න තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේත් ඒක බලන්න කිව්වා. බලන්න කියලා කිව්වා මේ විදියට සංසාරේ කොච්චර දුක් විඳලා ඇද්ද? ඊළඟට උන්වහන්සේ බලන්න කිව්වා මේ ලෝකෙ සැප විඳින මිනිස්සු කියලා. මිනිස්සු මිනිස්සු හම්බ කරනවා මිනිස්සු කනවා බොනවා, මිනිස්සු විනෝද වෙනවා, මිනිස්සු සැප කියලා හිතලා අනාචාරය ඇතිවෙනවා, සැප කියලා හිතලා මිනිස්සු බොනවා. එතකොට මේකත් පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එදියා බලන්න. එදියා බලන්න කියලා හිතන්න කිව්වා. මේ විදිහට මං සසර කොච්චර ගෙවලා ඇද්ද? මේ විදිහට මං කොයිතරම් ගෙවලා ඇද්ද? එතකොට බලන්න විමසන එක්කෙනාට මේ දෙකම මේ ලෝකේ තියෙනවා. එකක් දිහා බලනවා එකක් දිහා අහක බලන්න බෑ දෙකම පේනවා අපේ ඇස් වලට දෙකම පේනවා හැබැයි අපි දෙක ගැනම විමසන්නේ ළමකින් ආස්වාදයක් සතුටක් ලැබෙනවා ඒකට අපි මොලා වෙනවා යමක පීඩාවක් තියෙනවද අපි අහක බලන්න දුක කියලා හිතනවද යම් පැත්තක් සාමාන්‍ය විමසන්නේ නැති කෙනා කරන්නේ ඒක අහක බලන්න ඒ පැත්ත බලන්න සැපයි කියලා යම් පැත්තක් තියෙනවා. මේක දිහා බලාගෙන ඉන්න. මේක තමයි විමසන් නැති කියන කරන්නේ. විමසන කියන දුක කියලා යමක් තියෙනවා ඒ දිහා බලන. සැප කියලා යමක් තියෙනවා ඒ දිහා බලන. එතකොට තමයි යාට දුකයි සැපයි දෙකම හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනා ගන්න පුළුවන් එක්කෙනාට ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධම්ම පාඩය එයාට උදව් මොකද්ද ඥාන පච්චය ජරා මරණන්ති ඥාන. එයාට ඥානයක් ඇති වෙනවා. ඉපදීම නිසා මේ හැම දෙයක්ම අවසන් වෙලා යනවා. හැම දෙයක්ම නැති වෙනවා. එයාට ඥානයක් ඇති වෙනවා. ඉපදීම නිසා මිනිස් ජරාවටපත් වෙනවා. මිනිස් මරණයටපත් වෙනවා. පසුගිය දවස්වල ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික මහත්මයෙක් මට ටෙලිෆෝන් කළා එතුමා එතකොට ස්පිරිතාලෙදී ටෙලිෆෝන් කළා කිව්වා අනේ අනේ හාමුදුරනේ මම තාම ආසන්න වෙලා වාසය කරන්නේ මම නිදාගත්ත ගමන් අමනුෂ්‍යික ඇවිල්ලා මාව අදිනවා මට බේර ගන්න බැහැ මාව මොන අමනුෂ්‍යික වෙලා අදිනද වාචික මහත්මයා ඊට පස්සේ ඉතින් අසරණ වෙලා තියෙන නිසා මම කියන්නේ මේ පහතර සල්ලි වලට ජීවිතේ ගන්න පුළුවන් නම් කෝටි 50ක් වුණත් මෙයාට වේදන්ගලට සල්ලි තිබ්බා. ගන්න බෑ. අමනුෂික අදිනවා. ඉතින් අම්මන් කියන අමනුෂික අදිනවා නම් හොඳට ඉස්සරහින් හොඳට ඉඳ පිටවාගෙන බුදුගුණ කියන්නේ කියලා අර පිරිත් කියන්නේ කියනවා. ටික ටික අමනුෂ්‍ය ඇදින නැතිවලා ගියා. හැබැයි නම් බැරුණා. එතකොට බලන්න අපි මේ ජීවත් වෙන හැමෝටම තියෙන පොදු දේ තමයි දුප්පත් පොසත් වේදයක් නැතුව ආගම් ભેදයක් නැතුව, ජාති ભેදයක් නැතුව, උගත් නූගත් ભેදයක් නැතුව, ලස්සන කැට ભેදයක් නැතුව සියලු දෙනාම වයසට යනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. එතකොට එහෙම වෙනවා නම් අපිට උපදින්න තියෙන එක තැනක හිත පිටක්. අපිට දැක්ක දැක්කෙනෙක් නම් හිතයි මේ අනේ මට කොච්චර හොඳ කොරියානු පටන අනේ මට කොච්චර හොඳ මේ රටේ උපන්න සිංගප්පූරු උපන්න කොච්චර හොඳද අසවල් රටේ උපන්න කොච්චර හොඳද අසවල් කෙනා උපන්න කියලා උපන්න කොච්චර හොඳද මොකද සැප විඳින්න ආස එක්කිනාට අවබෝධයක් නැත්නම් එයා එයා සැපේ ලැබෙන්නේ ඉපදීමෙන් කියලා හිතනවා ඒ වගේ විදිහට සැප විඳින්න ආස එක්කිනාට ජීවිතය ගැන අවබෝධයක් නැත්නම් එයා හිතන්නේ ඉපදීම සපවත් වෙන ඉපදීම සප වෙන්න පුළුවන්. එතකොට යා කරන්නේ සපවත් වෙන උපදින්න පතන. ඔය ප්‍රාර්ථනා කරලා කාණිය මට අසවල් වෙලා කෙනාලා උපන්න කොච්චර හොඳයිද? අසවල් වෙලා අසවල් කෙනාලා උපන්න කොච්චර හොඳද කියලා හිතුවට එයාට එහෙම නැහැ. දැන් ඔය ලෝකෙ ගත්තොත් එහෙම ලෝකෙ ලස්සන එහෙම නැත්නම් ලෝකෙ දක්ෂ ඒ හැමෝගම ජීවිතවල දුක වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් අපිට මේ අසවල් තැන ඉපදීමෙන් අපිට හොඳයි අසවල් තැන ඉපදීමෙන් අපිට සපයි කියලා හිතාගන්න බෑ. එතකොට අපිට ඥාණයෙන් කියනවා ඉපදීම නිසා තමයි මේ ලෝකේ ජරා මරණ තියෙන්නේ. ඉපදෙන තා. අනියාට එහෙම කල්පනාවක් ආවම එයාට ජීවිතේ පොරොත්තු දීමේ ශක්තිය ඇති වෙනවා. පස්තවරට පොරොත්තු දීමේ කියන්නේ අපි කියමු ඔන්න කෙනෙක් අසනීය වෙනවා. ඒකවල බෙහෙත් ගන්න. එයා හොඳටම දන්නවා ජීවිතේ ඉපදුනාම අප අසනීය වෙන බව. එතකොට පාඩු සිද්ධ වෙනවා. එයා ඉවසන්න පුළුවන්. නොකල වැරදි වලට බැලුනා. ඉවසන්න පුළුවන්. එයා දන්නවා ඉපදීම නිසා මේ සිද්ධ වෙන දේවල්. ඉපදීම නිසා මේක සිද්ධ වෙනවා කියලා දන්නේ නැත්නම් අපි කියමු කර්මාණු රූපව දැන් අපි ඔක්කොම කර්මාණු රූපෝ නිපදින්නේ අරමාන රූප අපිට ඒක ඒක අර විපාක කලින් කරට එන. දැන් මම දන්න සමහර අය නම් මේ කිසිම වරදක් කරපු නැති. කිසිම වරදක් කරපු නැති අය හිරේ ඉන්නේ. මම හිරගෙදර බණකට ගියා. හාමුදුර කෙනෙක් ඉන්නවා මිනිවරුන්කට අහු වෙලා ඉන්නේ. ඒත් මම ඒක මොකක්ද ඒක අනේ හාමුදුරනේ මට කියන අනේ ස්වාමීන් වහන්සේ මම කරපු එක නෙමෙයි කියලා. වෙන කෙනෙක් කරපු එකක් මාව ඇල්ලුවා. මම මේ ඉරිවට එතකොට නොකල වැරදිවලට වෙනසට අමුල ප්‍රශ්නවල එතකොට ජීවිතයේ ගැන අවබෝධයක් නැත්තම් එයා මොහොත පාසා පසු තෙවි තෙවි වාසය කරනවා එතකොට අවබෝධයක් නැතුව පසු තෙවි තෙවි වාසය කරනවා නම් කෙනෙක් අද මම කියවනේ ලෝකේ විසඳුම් දෙන්න ආයතන 100 ගානක් තියෙනවා කියන්නේ මේ වාර තියෙනවා පල්ල තියෙනවා කෝවිල් තියෙනවා ඒක ඒවා අර අරහත් පස්සේ යනවා විසඳුමක් හොයන්න. එතකොට සමහර දේවල් තියෙනවා ඒ වෙනුත් විසඳුමක් දෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් බෝධි පූජාවක් කිරීමෙන් සමහර ප්‍රශ්න විසඳන්න පුළුවන්. සමහර ප්‍රශ්න තියෙන අපිට හොයන්න බෑ. දේවාල විතරම යන්න. හොයාගන්න. දැන් අමනුෂ්‍ය වෙන ප්‍රශ්න මගේ ළඟට එනකොට මම කියනවා මට නම් බෑ. කොමනම් දන්නේ අපි ලොවන්න කොහෙන්ද ගිහිල්ලා එළව ගන්න. මොකද හේතුව ඒවා සමහර ටීමේ ඉස්සරලා දෙනවා. නමුත් මේ ජීවිතේ පියවර පාසා ඇතිවන ගැටලු වලට විශේෂම කියන්නේ ධර්මයේ තුල පමණ ධර්මයේ තුල සම්මත් වීමෙන් විතර විශේෂම එතකොට පින්වත්නි පුරුදු වෙලා ඉන්න ඕනේ මේ ඉපදීම නිසා තමයි මේ හැම එකක්ම කියලා අප කල්පනා කළොත් ඔබට ඔබට ඇස්සෙන්ද ලෝකෙ දිහා බලන්න පුළුවන්. ලෝකෙ පේන. දුක් විඳින ලෝකෙත් පේනවා, සැප විඳින ලෝකෙත් පේනවා. හැබැයි සැප විඳින ලෝකෙත් තම් තාසර වෙලා තමයි බැරෙන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ පාටිකල රටවල ඉන්න වාසය කරන සුද්දු හොඳ සමීපට බැරිමත් කියලා අන්ත අසර වෙනා බැරි. මම ওই කැනඩාවේ ඉපිලාන්නේ ඒ වැඩි නිවාසෙකට එකක් ගියා. වයසක සුදු කියෝ කියෝ ගෑන් ගහන මරණ බයෙන් මැරෙන්නේ. ඒ නිසා කාටවත් පොදු විකල්පයක් නැහැ. අපේ වාසනාවට අපිට බුදුරජාණන් වහන්සේගේ මේ කල්පනා කරන ක්‍රමය හම්බ වුණා. උන්වහන්සේ අපිට දේශනා කළා. ඉපදීම නිසා මේ ජරා මරණ නින්නේ කියලා විමසා බලන්න. දැන් මම ඔබට විමසන්නේ යම් යම් කිසි ප්‍රමාණයකට කිව්වොත් යනකොට විදිහට ඉවසල බලන්න පුළුවන්. ඉතින් බලීමේ කිසිම බාධාවක් නැහැ. ඔබට ඔබට මොන වෙන හැම ප්‍රවෘත්තියකම හැම සිද්ධියකම හැම යුද්ධයකම හැම රෝගයකම හැම පීඩාවකම ඔය කතන්දරේ තියෙනවා. උපදීම නිසා විතරයි. එතකොට අන්න මනස ලෝකෙට කැමති නැති වෙනවා. එතකොට ඔබ තිරිසන් ලෝකෙට කැමති නැති වෙනවා. දැන් පිරිසක් සත්තු කොච්චර ඉන්නවද දුක් විඳින්නේ ඒක ඉවරයක් නෑ පිරිසක් සත්තුන්ගේ දුක දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි පිරිසක් සතුන්ගේ දුක වචනයෙන් විස්තර කළ නොහැකි වචනයෙන් විස්තර කළ නොහැකි පිරිසක් සතුන්ගේ දුක ඔබට හිතෙන්නේ දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ ජීවත් වෙනවා මේ මරණයට පස්සේ ආයමත් මිනිස්සෙක් වෙනවා කියලා අනිවාර්යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආයමත් අනිවාර්යම මිනිස්සෙක් වෙන්නේ නැහැ. අපි අනිවාර්යම උපදිනවා. මේ මිනිස්සෙක් වෙලා ඒ අපි මේ ජීවිතේදී අපි ඇස කරන ආසය දුකයි මනස මේ පාවිච්චි කරන විදියට ඒක වෙන්නේ. මට නම් හිතෙන්නේ මේ ගොඩාක් අය නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. මනුස්ස ලෝකෙට ටික දෙනවා. දිවි ලෝකෙට බොහෝම ටිකක්. ඊටාම් ස්වල්ප දින දිවි ලෝකෙට යනවා. මොකද හේතුව? ඒ මිනිස්යාට ඒ තමන්ගේ මේ ලැබෙච්ච මනුස්ස ජීවිතේ දියුණු කරගන්න අවස්ථාව නැති නිසා. දැන් බලන්න පින්වත්නි දැන් ඔය අපි දැන් මානව ලෝකයේ අපි ඇවිල්ලා ඉන්නවා අපි ඉඳ වෙලා ඉන්නවා මරණින් මත්තේ තිරිසන් ලෝකෙ කොච්චරනම් අපේ ඥාතියින් අපිත් එක්ක එකට ඉන්න අය මේ මොකද කරන්නේ අපි දන්නේ කොච්චරනම් උපදිනවද නෑදෑ වෙච්ච අය කොච්චරද තිරිසන් අපාය සතුරු කොච්චරද ඊළඟ ප්‍රේතලෝ ප්‍රේතලෝ කොච්චරද කෙලවරක් අපි ළඟ මේ අපි ළඟ තරුණ තරුණයෙක් වෙන්න පැවිදි පැවිදි වෙලා හිතේ ඉතර අමාරුවක් වුණේ පැවිදිට කාමිය උපසම්පදා වුණා උපසම්පදා වෙලා භාවනා කරන්න පටන් ගන්න විතරයි අසනීප වුණා ඊට පස්සේ අසනීප වුණාම ටිකක් කලකට ඊට පස්සේ ඇඟ විවුලන්න පටන් ගත්තා පිළිත් කියන්න බෑ බුද්ධ වන්දනාවට එන්න බෑ ඇවිල්ලා බැලුවාම මෙයා කියන්නේ ඒකද ඇගේ ඇවිස්සුනා. ඇවිස්සලා කතා කරන අම්මා. වැඩි චම්මයිනේ ඉතින් ළමයි ඇගේ. ඉතින් අපි ඒ අපේ විස්තරේ කිව්වා මැරිලා තියෙන්නේ අම්මා මෙයා ඉපදිලා මාස 9 මාස 9 බබාට අම්මා මැරුණා. මැරිච්ච අම්මගෙන් ඉඳලා තියෙන්නේ මේ බබා කියන්නේ භාවනේ හැටි සැකලේ. එතකොට මේ අවුරුදු 19 දෙන්නකට මහාන වෙනදා. එතකොට අවුරුදු මාස 9න් ඒ අම්ම ඇගේ ඉඳලා යගේ ජීවත් වෙන අවුරුදු 19. එතකොට අවුරුදු 20 මහාන වුණා. ඒක සාමාන්‍ය රත්නායක අවුරුදු අවුරුදු 21 ඒක උපසම්පදා වුණා ඉන්නකම්. සීලේ බලවත් වෙන්න වෙන්නේ මෙයාට ඇගේ ඉන්නකම්. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයා කිව්වා මෙහෙමයි මෙයා සූදානම් වුණොත් එක්ක මරනවා. අපිට බේර ගන්න බෑ. ඊට පස්සේ දවසක් අවසමේ බුදුන් වහන්සේදී මේ පොඩි මාමුරු පල්ලෙහාට දුවගෙන ආවට පස්සේ මට කිව්වා මෙන්න මෙහෙම පහන්ද දුවගෙන ආවා කියලා. ඉතින් හොයනවා හොයනවා හොයනවා අපිට හොයාගන්න බැහැ. මම ගොඩාක් බය වුණා. මේ කැලෑ උදේට මොනවද කරගත්තොත් අපිට අපිටම අවුල් වෙනවා. ඊට පස්සේ ඔන්න රාත්‍රියේ ගෙදරින් කෝල් එකක් දුන්නා මේ අයියා කතා කරලා මේ ගෙදර ඇවිල්ලා ඉන්නවා මම කොහොමද මේ හරි මට උපයෝගය කියන්නේ කෝල් එකක් දානවා මට කෝල් කරා මම ඒව මේ ගෙදරට ආව දන්නවා ගෙදරට ආව දන්නේ සිහිය නෙමෙයි මම දැන් බලන්න ඔබ වහන්සේ සිවුරුකුත් දාගෙන ගෙදරක් ගිහින් සිහිය දන්නේ ආදුරට කොමාරි හානියක් වුණොත් මේ අසරණ අඳුර අවු වෙන්නේ ඉක්මන් උපයෝගය වෙන්නේ අනේ අමාරුයි අමාරු දුරක් අමාරු කියලා උපදින්නේ උපදෙ උනා. උපදෙච්ච ගමන් දැන් ආයේ හොතට ඉන්නවා. ඇගේ අම්මා. එහෙම බලන්න දැන් ඔබගේ ඇදී කී කෙනෙක් ඇද? අපිට හොයන්න පුළුවන්. දැන් මේකේ දැන් සමානත්ව මාර්ගයේ වඩන්න යනකොට දැන් මෙතන ඉන්නේ හොඳට ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බොණ්ඩ නම් නැති ගාන යාළුවෙකුත් හම් වෙනවා බොණ්ඩ. කිසි ප්‍රශ්නයක් නැහැ. සීල්පද කඩා ගන්න ලෑස්ති වෙනකොට උදව් කරන ඕනෙම හම්බුනේ. හැබැයි වීර්යයෙන් රකින්නවද අන්න බල නැවතේ කිනාට ප්‍රශ්නේ නෑ. අපිට ඒකට විසඳුමක් හැටියට එක විසඳුමක් දැන් අපිට හම්බුලා තියෙනවා. එහෙමනේ රුවන්වැලි මහාසෑයට ගිහින් මහාසෑය ප්‍රදක්ෂිනා කරන තුම්පාරක් විදුලි ගානවට එයා රුවන්වැලි මහාසෑයේ තමන්ගේ ජීවිතේ පූජා කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තුන්දරකට පූජා කරනවා. ගෝවිල් මහසෑයට කරන කලේ කියයි ගෝවිල් මහසෑය තමයි සාමාන්‍ය සතරවරන් දේවලුන්ට හොඳට පේන්නේ. මෙයා කියලා මේක කරාම අර බෝධිය පේනවා. ඒකට දෙවිවරුනි බෝධියට අනුකරණ ඔබ කරදර කරන්න එපා. එයාට පාඩු උදේ දුන්නා. ඊට පස්සේ යාට ගුණධර්ම වඩන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට බලන්න මේ වේන්නේ ලෝකයයි අපේ ලෝකයේ අතර අපි හිතාගෙන ඉන්න නෙවුරු පේන්නේ නැහැ කියලා. නමුත් අමනසික දෙක අපි පාන්නේ කොහොමද? අපි ඒකට ජීවත් ඒ වගේ නොයේ හරදර සිද්ධ වෙනවා. ධර්මාර්ගයට යන්නේ කියන්නේ හරදර සිද්ධ වෙනවා. එතකොට ඒ හරදර අඩුවෙන් යන්න අර විතර තොරණුවක් සීකරගෙන ධර්මයට විතර යන්න. දැන් බලන්න පින්වත්නි. දැන් එහෙම කවුරු හරි ඉන්නවනම් අපිත් එක්ක ඉතු වෙලා පරිච්ඡ කෙනෙක් අපි වයසට යන්න යන්න මේ තියෙන ශරීර ශක්තියත් අපිට නැහැ. ඒ අමනුෂ්‍ය ලෝකේ අපිට අවුරුදු 80ක් තියෙනවා කියන කාරණේ බලි. දැන් ඔබට වයස 30යි කියන්නේ. එහෙනම් තව අවුරුදු කීයක බලයක් තියෙනවා? අවුරුදු 50ක බලයක් තියෙනවා. දැන් ඔබට අවුරුදු 75යි කියන්නේ. අවුරුදු කීයක බලය තියෙනවද? 5. ඔබට අවුරුදු 79යි කියන්නේ. අවුරුද්ද ඉදමට ඔබට මනුස්ස ලෝකේ තියෙන හයිය. ඔබට අවුරුදු 79 මාස 11යි. මාසේ හයිය මේක බලන්න ඉන්න අර අමනුස්ස. ගානට ඇවිල්ලා එයාගේ ලෝකෙට ගන්න. කොච්චර වෙනවද? කෙලවරක් නැහැ. මේම ලෝකෙට අපි හිතන්න ඕනේ නම් මේ උපදීන්නේ කර්මානුරූපව මනස ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නේ කර්මානුරූපව. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ උපත සම්පත්තිය? උන්වහන්සේ උපදින් ඉස්සර වැඩේ කොහෙද? තුසිත දිවිලෝ. උන්වහන්සේ මනස ලෝකේ මව කුසේ පිළිසිඳ ගත්ත මොහොතේ සතරවරක් දෙවුරු ආරක්ෂාවට ආවා. අවනුස්සයන්ගේ කිසිමේ අම්මවත් දරුවවත් පෙළන් විපාක දුන්නා. උපදිනකම් ආරක්ෂා දෙන්නේ. පස්සෙන් ආරක්ෂාව දෙන්නේ. ඇයි? මිනිසෙක් හානි වෙන්න තියෙන නිසා. ඒ ලංකාවේදී දවසක ඔබ දන්නේ හරියට මේ පාරවල ඇක්සිඩන්ට් වෙලා මේ කෙලවර අපි ඒකට ගොඩක් වැඩ කියලා තියෙන්නේ බයිසිකල් එක නැත්නම් ඊළඟට මෝටර් සයිකල් එක නැත්නම් ත්‍රී වීලර් එක නැත්නම් පස්සේ තියෙන නැත්නම් ඩොලි එක වාහනයක නැත්නම් කෝච්චි එක නැත්නම් නැග නැග නැගන දෙකන හරි සීට් එකක් වාඩි වෙලා හරි එවලම බුදුරජාණන් වහන්සේ සිහි කරලා උන්වහන්සේ ජීවිතේ පූජා කරනවා ඊට පස්සේ යන්නේ මොකද හේතුව හොයන්නේ දැන් මේ මායම කරනවා මේ මායම මේ හැප්පෙනවා මේ වෙනවා හරියට ලංකාව මේ දවස් මේ පාරදී මේ මරණ අපි දන්නේ නැහැ මේ හේතුව මොකක්ද කියලා සමාජීය විද්‍යාත්මක හේතුවක් ඇති එතකොට මේ විදිහට අපිට හැමතිස්සෙම මරණයට තමයි මේ නිමිති බර. ඒ මරණයට බර ඊළඟට බර මොකෙද? ඉපදීම. මරණයට බර කෙනා බර ඉපදීම. ඒ කියන්නේ දැන් අපි ඉපදුනේ මවකුසක අපි අලින් ආත්මක අපි මැරිලා. ඊට පස්සේ විඥානේ මවකුසේ උපන්නනේ. ඒක තමයි උපදනා කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ දැන් ඉන්නේ දැන් මරණොත් උපතක් කරා යන්නේ මේ පරලොව පිටලා මේ විඥානයේ. අපි මේ දැන් ජීවත් වෙද්දී පරලොවක් පිටලා තියෙනවා. දැන් මැරිච්ච ගමන් පරලොව යන්නේ ඒකයි. අපි පිට නෑ. දැන් රහතන් වහන්සේලා උපදින්නේ නැත්තේ කොහොමද? පිටලා. තමා තුළ පිටලක් නෑ පරලොව පිටලක් නෑ. එතකොට විඥානය නිරුත් වෙනවා. පිරිනොක් පානවා කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ හැමෝගේම ජීවිතේ පරලෝක පියතර තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට සීකරන්න කියනවා කර්ම විපාක හේතුයෙන් ඉපදීම සිදුවේ. භවපත්‍ය ජාති විඥාන. එතකොට උපදීම සිද්ධ වෙන්නේ කොමක් නිසාද? කර්ම විපාක නිසා. කර්ම විපාක නිසා නම් උපදින්නේ දැන් එන අපි මේ දැනුම බෙදයිද කර්ම විපාකයකට අනුව. දැන් බලන්න හිතන අපිට තියෙන මේ සිංහල කතා කිරීමෙන් අපිට තියෙන ලොකුම ලාභය බුදුරජාන් වහන්සේගේ ධර්මය අල්ලන්න පුළුවන්කම තමයි. දැන් මෙතන ඉන්නනේ කොළි භාෂාව දන්න කොළියා භාෂාව හිතනවා. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අහන්නේ. ඒගොල්ලෝ මේ වාඩි වෙලා ඉන්නවා ආගෙන අර කොල්ලින් මේ වාඩි වෙලා ඉන්නවා ආගෙන ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද? ඒගොල්ලන්ට තේරෙන්නේ. එතකොට අපි කතා කරන භාෂාව තුළින් මේ කතා කරන මාතෘකාව ලෝකෙ අනිත් අය කතා කරන්නේ ඔන්න සිංහල වෙලා ඉපදීමේ ප්‍රයෝජන. නැත්තම් බක්කන්න විතරක් අපි දෙන්නේ බලේ මොකක්ද? බක්කණ එකයි හැඳුම් අඳින එකයි මේක ඉතින් ලෝක සාමාන්‍ය කවුරු කරන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ඉලක්කයක් වෙන්නේ ඒ බත් කණ එකයි ඇඳුම් අඳින එකයි සාමාන්‍ය තියෙන්නේ. දැන් සිංහල අවුරුද්ද ගත්තත් බත් යන ඇඳුම් ඇඳින්න. නත්තල් දුවත් බත් කණ එක ඇඳුම් ඇඳින්න. උත්සවයක් දුවත් පගුරුජයක් දුවත් බත් කණ එක ඇඳුම් ඇඳින්න. ඒ නිසා මේ ඊට යහා කියපු දෙයක් අපිට තියෙන්නේ මේ සිංහලෙන් මේ අවබෝධ කරන පිළිවෙල කතා කරනවා. එතකොට දරුවනි මෙන්න මේ පිළිවෙල හිතා ගන්න. ජරා මරණ තිබෙන්නේ ඉපදීම නිසා. මේක මේ මතක තියාගත්තම ඔබට හැමදෙස්සම මෙහෙ කරන්න අපහසුයි. ඊළඟ උපදින්නේ කර්ම විපාක නිසා. එතකොට කෙනෙක් කර්ම විපාක නිසා නිරේණිය උපදිනවා. කර්ම විපාක නිසා පෙරේත ලෝකෙ ගිහිල්ලා උපදිනවා. කර්ම විපාක නිසා තිරිසන් අපායට උපදිනවා. කර්ම විපාක නිසා මනුස්ස ලෝකෙ උපදිනවා. කර්ම විපාක නිසා මේ දෙවියන් අතර උපදිනවා. මේ ඔක්කොටම කර්ම විපාක හේතු. දැන් අපි කර්ම විපාක නිසා මනුස්සලට ගන්නවා. එතකොට කර්මය කියන්නේ අපි මොදරම දන්නවා අපි කියන කරන දේට අනුව විපාක හැදෙනවා. ඒකට අපි හොඳට දරුවනි මොලේ පාවිච්චි කරලා මේ ලැබිච්ච අවස්ථාවේ ඔබ රැකී ආරක්ෂාවල් කරන ගමන් මේ ජීවිතේ ගත කරන ගමන් ඔබ කල්පනා කරන්න යහපත් පුණ්‍ය කර්ම රැස් කිරීමට කර්ම විපාක නිසා නම් උපදින්නේ පුණ්‍ය කර්ම රැස් කරන්න කල්පනා කරනත් අපිට මේ අපිට හිතා අපිට හිතාමතා බලවත් පිනක් නැතුව අසවල් තැන උපදින්න ඕනේ අසවල් තැන උපදින්න ඕනේ කියන එකට දැහැන් කරලා උපදින්න බෑ. අද පිනක් තිබ්බොත් බලවත් වෙනවා. ඔබ මේ ජීවිතයේදී ඔබට සෝවාන්වත් වෙන්න ලැබුණොත් එක්ක සෝවාන් මාර්ගයටවත් වෙන්න ලැබුණොත් මාර්ගය නම් කිසිම බය වෙන්න දෙයක් නැහැ. කොයි වෙලාවත් වෙන්න. එයා මොන හේතුව නිසාම දිරියන්නේ ඉරිසත් ලෝකයක් නැහැ, ප්‍රේත ලෝකයක් නැහැ. ඒ අපායන්නේ එයාට දෙවියන්ට කියන්නේ අවස්ථාව 100%ක්ම තියෙනවා. ඒ නිසා මේ සෝවාන් වුණොත් නම් බය වෙන දෙයක් නැහැ. සෝවාන් මාර්ගයටවත් එන්න බැරුව කිව්වොත් තම නිසියම යාගේ ජීවිතය හරි අනුතරදා අමනුෂික හරි ඇවිල්ලා වෙනස් කරන්න පුළුවන්. යාගේ ජීවිතය. ඒක ඇවිල්ලා ඉතින් මේ නිසා අපි කල්පනා නොවන නියම ගන්න ඕනේ චිත අපට පුණ්‍ය කර්ම කරන්න තියෙන අවස්ථාව. අද මගේ මේ පුතේ කැවිලා අද ප්‍රශ්නයක් මම අවසර ගන්නකොට මම දැන් කිව්වට කමක් නැහැ. ඒ පුතා මගේ නෑවා මේ පංචශීලයේ ආරක්ෂා කිරීමේදී කාමීස මිත්‍යාචාර සම්පදේ වෙනුවට භ්‍රමචාරී සීලය සමාදන් වෙලා ආරක්ෂා කිරීම හොඳයිද? වක්ක පුතා බොහොම බල සම්පන්න සීලයක් නේද? මේ මේ විවාහ ජීවිතය ගත කරනවා ඒකත් සීලයක්. ඒ කියන්නේ පිරිද ස්වාමීන් වහන්සේ ඉක්මවා යන්නේ නැහැ. ස්වාමයා පිළිපින් මාන්නේ කියන්නේ සීලයක්. ඒ සීලෙ කැඩෙනවා. ස්වාමයා පිළිපින් මාන්නේ ගමන. එතකොට පිළිපින් ස්වාමයා මික්වාදී ගමන. ඒ කියන්නේ තමන් ස්වාමයන් දෙද්දී වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙච්ච ගමන් තමන් දුස්සී වෙනවා. එතකොට තමන්ට බිරිඳක් ඉඳිද්දී වෙන ස්ත්‍රියක් එක්ක සම්බන්ධ වුණොත් තමන් දුස්සී වෙනවා. නමුත් තරක් සීලය. විවාහ වුණාට පස්සේ ඒ විවාහ ජීවිතේ සීලයක්. එතකොට දැන් අපි කොහොමද ස්වාමීන් වහන්සේ පවුන. ඔන්න ස්වාමියා මෙහි ඉන්නවා. මේ දාව පිළිද දාව. එතකොට සීලය ගැන අවබෝධය නැත්නම් මෙයාට ඉන්න තියෙන්නේ බිරිඳ ගැන සැක. ඊට පස්සේ බිරිඳ ඉන්න තියෙන ස්වාමියා ගැන සැක. ඒ සීලය හොඳම දේ තමයි ඒවා එයා මෙහෙට ඇවිල්ලා මේ ස්වාමිය භ්‍රමචාරයේ සීලේ පංචශීල සමාදන් කරනවා. එතකොට පිළිද දන්නවනම් ස්වාමියා භ්‍රමචාරයේ පංචශීල සමාදන් වෙලා ඉඳලා පිළිදත් මේ භ්‍රමචාරයේ පංචශීල සමාදන් එහෙම වාසය කරොත් යම් පවතක්. ඒක විශාල බලයක්. මොන බලයක්? පුණ්‍ය බලයක්. පින කියන එක පින්වත්නි හරි පුදුමයක්. කියන්නේ හිතාගන්න මේ පෙන කියන එක සමාදානතාවක නැති වෙන විදිහ. මම කියන්න ඔබට උදාහරණයක්. ඔබ දන්නවනේ දේවදත්ත දේවදත්ත භාවනා කරලා ධ්‍යාන කරනවා. පළවෙනි ධ්‍යානෙ පිපැද්දුවා, දෙවෙනි ධ්‍යානෙ පිපැද්දුවා, තුන්වෙනි ධ්‍යානෙ පිපැද්දුවා, හතරවෙනි ධ්‍යානෙ පිපැද්දුවා. ඊට පස්සේ දේවදත්තට පුළුවන් වුණා 이르දි ප්‍රාර්ථනාවේ පාන්න. ඒ කියන්නේ ඔය මිස්කන්දක් පුළුවන්. පාසිකයන්ට දේවදත්ත දවසක් සිටිවිල්ලක් ඇති කළා මම සංඝයා ඉඳලා මම සංඝයාගේ ඵලය අදනවා ඒ සිටිවිල්ල හිතේ හටගත් විතරයි ආරම්භම නැතුනේ එතකොට බලන්න කුසල පක්ෂයේ තිබිච්ච කුසල් බලේ නැතුගේ කටින් වචනෙන් කියලා නෙමෙයි කටින් කියලා නෙමෙයි. කයින් කරනත් නෙමෙයි. සිටිවිල්ලකින් අර කුසල් දතුව. එතකොට තේරුම් ගන්න දැන් විවාහක දෙන්නේ නැහැ. විරිද ස්වාමී ඉක්මයි නැත්තම් ස්වාමී විරිද ඉක්මයි නැත්තම් ඒක බල සම්පන්න සීලයක්. ඒක කුසල් බලය. ඉතින් ඒ වගේ කුසල් ඇති කරගන්න ඒ පොතේ කියවමක බොහොම හොඳයි. කොහොමද බල සම්පන්න කුසලයේ කියලා. මොකද මනුස්ස ලෝකේ අපිට මේ ඇස කන නාසය දිව කය මනස හැදිලා තියෙන්නේ සීල් රකින්න නෙමෙයි. මේක හැදිලා තියෙන්නේ ආස්වාද හොයාගෙන යන්න. ඇස කන නාසය දිව කය මනස කියන ආය හැදිලා තියෙන්නේ මේ පැවැත්මට. සිල් රකින්න කියන්නේ ඒක පාලනය කරනවා. තේරුම් ගන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියා දුන්නා මහණනි මේ ඇස කන්නාසි දිවක මනස මේක පාලනය කරන්න මේක ඕන ඕන විදිහට ඇස කන්නාසි දිවක මනස හසුරවන්න එපා මේක අතාරින්න මේක විනාශ එතකොට ඇඟේ මැටි ගාගත්තු ඒ කියන්නේ කුඹුරක වගේ හිටපු වයසක මිනිස්සෙක් කෙවිතක් අතින් ගත්තු නිකන් ගොපල්ලෙක් වගේ නැත්නම් කුඹරක සීසාන් ගොවියෙක් වගේ මිනිස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එනවා වලට බාධා කරනවා. ඇවිල්ලා පොඩ්ඩක් එහෙම කියලා කිව්වා කොට පටනවත් ගන්න මේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කියන ශ්‍රමණය මේ යන්නේ මගේ හර කියා දැක්කද කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දන්නා කවුද ආවේ කියලා. ඒක බ්‍රාහ්මණ දේශනා කළා මාරය. ඔබේ හරක් කොහොමද එතකොට බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත කියලා දැනගත්තනේ. ඊට පස්සේ මාර්යා බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රමණය ඔය ඇස මගින්. ඔව් මාරේ මේ ඇස උගේ. ඔය කන මගින්. ඔව් මාරේ මේ කන නුඹේ. ඔය නාසය මගින්. ඔව් මාරේ මේ නාසයත් නුඹේ. ඔය දිව මගින්. ඔව් මාරේ දිවත් නුඹේ. ඔය ශරීරය මගින්. ඔය මානෙ මේ ශරීරයක් නොබි. ඔය සිත් පදෝ. ඔය මානෙ මේ සිත් නොබි. ජම්මිත් ශ්‍රමණ ඔය හය අමා කියලා හිතාගෙන ඉන්නවාද ඔහොත් මදි. ඔය මානෙ විතරක් ගත්තොත් මේ තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මාය යමෙක් මේ ඇස කන නාසය දිවකය මනස තමා කියන හැඟීමෙන් යමෙක් නිදහස්ද ඔහු මට අයිති නෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව එකට නේද ගෙනියන්නේ. එතකොට ශ්‍රාවකයන් එතකොට දැන් අපි මේ අසකන්නාසී දිවකය මනස පරිහරණය කරාට අපි ලෝක ධර්මයේ දන්නේ නැත්තම් මේ සීලේ උනත් වටිනාකම අල්ලන්න බෑ. ඒකයි වෙලා තිබුණේ මේ සීලේ එක තැනකට විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ස්වාමයන් පිළිගන්න. සීලපද පහ ආරක්ෂා කරනවා නම් ඒ හේතුවෙන්ම දෙවියන් අතර උපදිනවා. එතකොට බල සම්පන්න දේව. නමුත් දැන් කො මැරෙන මැරෙන දෙවියන් අතර යන්නේ නැති. එහෙනම් අපිට පේනවා මේ ලෝකෙට අපි එහෙම ලොකුවට වෙන්නම් කළාට යහපත්කම අපේ ජීවිතේ යම්කිසි අර්ථයක් තියෙනවා. ඒකනේ හේතුව. ඉතින් මේ නිසා මේකේ බේරෙන්න තියෙන්නේ කර්ම විපාක නිසා උපදිනවා. කර්ම විපාක නිසා උපදිනවා කියන එක හිතන්න. අර උපදින නිසා ජරා මරණ උපදින නිසා මැරෙනවා කියන එක හිතනවා වගේ කර්ම විපාක නිසා උපදිනවා. අපි අපි දන්නවද පින්වත් මේ සසරේ කොච්චර කන්‍යක්ද කර්ම විපාක. දැන් මොන දේවදත්ත මරුණානේ. අර දේශනා සඳහන් වෙනවා යදුම් 100ක්. එයාගේ ශරීරය දේවදත්තගේ මරණයට පස්සේ ඉරේ ඉඳලා තියෙන ශරීරේ යදුනක් 7යි 7යි. එතකොට යදුම් 100ක් කියන්නේ 7ක් 700ක් විසාමයි දේවදත්තගේ ශරීරය. මේ පොළ වාසිය ලෝධිය ලෝකෙ ඉපදිලා ඉන්නේ. කර්මවලු කර්මයට අනුව පටු ප්‍රතිදී. එතකොට අපි සංසාරේ කොච්චරක් දෙවිලන්නේ ඒ මේකේ සංසාර ජීවත් වෙද්දී සමහර මව මරන සමහර පියා මරන සමහර රහතුන් මරන සමහර බුදුරජාණන්ගේ දීප් සොලවන වදන චිත්තේ සමහර සංඝ වේද කරන මේවට කියන්නේ ආනන්දලි ආරම්භ කරනවා මේව කරන්නේ ජීවිතාභෝධය නැති එක්කෙනා. දැන් මම ඔබට මේ කිව්වේ ජීවිතාභෝධය ඇති කරගන්න විදිහ. ජීවිතත් මේ ජීවිතේ පරිස්සම් වෙලා හිටියට අපි දන්නවා ඊළඟ ජීවිතේ පරිස්සම් වෙන්නේ කියලා. අපිට හොයන්න පුළුවන්. මේ ජීවිත අපි කරන්නේ නැහැ. ඊළඟ ජීවිතේ මේ ජීවිතේ මම කොච්චර මම කීප දෙනෙක් බේරලා තියෙනවා මේ සමහර ධර්මම් මේ ආනන්දික කාමයන් කරන්නේ. තාත්ත බොනවා කියලා තාත්තා ඉවත් නෑ පුතා ගහලා තාත්තා තාත්තා ඉස්සරහට ගන්න. ඊට පස්සේ මොකද වෙලාට ඒ තාත්තා අපිට ඇවිල්ලා කිව්වා. ඒකෙන් අපි මැදිහත් වෙලා ඒක බේරු. නැත්නම් සමානට පුතාගේ තාත්තා මැරෙනවා. එතකොට දැන් මේ ජීවිතේ බේරුණා. නමුත් ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. අපි කියමු දැන් අපේ විශ්වාසය තියෙනවනේ මේ විශ්වාසය වෙනස්වලා තියෙන්නේ. අපි කියමු දැන් මොකද බටහිර රටවලට මේ ආනන්දේ වාක්කාරම නිතර සිද්ධ වෙනවා. කොහොමද සිද්ධ වෙන්නේ? දැන් ඊවලගේ අම්මා වයසයි කියන්නේ. ඔන්න අම්මා ඉස්පිතාලේ ගිහින් ඉෂ්ට කාලා කියන්නේ දැන් චීනය. ඔන්න බට ගන්න. දැන් බට ගාලා තියාගන්න. දොස්තරවරු කියනවා මේ අම්මා මේ ඉඳලා ඉඳලා තීරමන්නේ මෙයාට ඔන්න මේ මැරෙන්න ඉන්ජෙක්ෂන් ගන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ දරුවෝ කියනවා තමන්නේ දැන් මනුමන් තියෙන සබර සබර සබර ලෝකයකට ඇවිත් ඒ ළමයි පස් දිනක් නම් ඉන්නේ පස් දිනම අස්සක් කරනවා තම මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්න කියලා. මම කියන්නේ වර්තමාන බටේ රටවල සිද්ධ වෙන ආනන්දේ එකක්. එතකොට ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. ගැහුවාම අර දරුව පස් දිනකටම ආනන්දේ පාට ගන්නවා. ඒ ඉන්ජෙක්ෂන් එක නිසා අර අම්මා මැරෙනවා. නමුත් ඒවල විශ්වාස කරන්නේ අම්මා දුක් විඳ අම්මා දුකින් නිදහස් කරගන්න. ඇයි ඒ කර්ම සහ කර්ම විපාක ගැන විස්තර වන ධර්මය ඒවලට නැති නිසා. අපි කරන්නේ නේද? අපි දන්නවනේ. ආන්නේක දරුවනේ කර්ම විපාකවලින් තමයි උපත කරා යන්නේ. ඒ නිසා මේ කර්ම විපාකයෙන් උපදිනවා කියන දේ අපි හොඳට හොඳට නොනින් විමසී කාරණා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්ම විපාක හටගන්නේ මොකෙන්ද? කර්ම විපාක හටගන්නේ කර්ම විපාක පිණිස කර්ම හටගන්නේ උපාදාන උපාදාන නිසා තමයි කර්ම විපාක හටගන්නේ. උපාදාන කියන්නේ පින්වත්නි අපි යම් කිසි දෙයකට දැඩි ලෙස යොමු වෙලා ඉන්නවා නම් ඒකෙන් අපිට බේරෙන්න බැරි නම් ඒකට අපි ඇදිලා යනවා. ඒකට අහු වෙලා ඒකට කියන උපාදාන. අපි සාමාන්‍යයෙන් ඔබට මම සරල විදිහට තේරෙන්න කියන්න උපාදානයයි තණ්හාවයි අතර වෙනස අපි කියමු මීයක් කියනවා. දැන් මේ මීනේ අල්ලන්න ඕනේ. අපි මීයට මේ කූඩුවක් අටවන. මේ කූඩුවක් අටවලා මේ කොළු ඇතුලේ පොල් කැල්ලක් පුච්චලා ගහනවා. දැන් මොන්න මීයට ඈතදීම පොසුබෙන්නේ. පොල් කැල්ලේ සුවඳේ. සුවඳ ආපු තුල දැනෙන මීයගේ නහයයි. ඔන්න සුවඳ ඔස්සේ එනවා. ඔන්න දැන් තෘෂ්ණාව හටගන්නවා. ඔන්න තෘෂ්ණාව නිසා ඇදිලා එනවා. ඇවිල්ලා දැන් නිවාල්ලා එනවා. දැන් පේන පොල් කැල්ල. that කූඩුව පේන්නේ පොල් කෑල්ල පේන්නේ දැන් මොන මීයා නිවාදල් නැහැ පොල් කෑල්ල හපන්න ඇතුළට යන ගිය ගමන් මොකද වෙන්නේ කූඩුව වෙන්නේ දැන් පොල් කෑල්ල කන්නා කුමී යට දැන් නිදාසේ යන්න බෑ කිරු උපාදාන කියන්නේ එහෙම එකක් අපි අපි හිර වෙලා ඉන්නවා ඇහෙන් දකින රූපය අපිට ඒක නිදාස වෙන්න බෑ. රූප තණ්හාවට මිල වෙලා. කණෙන් නම් ශබ්දයෙන් අපිට නිදාස වෙන්න බෑ. ඒක මිල වෙලා. නාසයෙන් දැනෙන ගඳ සුවඳින් අපිට නිදාස වෙන්න බෑ. මිල වෙලා. ජීවිත දෙන රසයෙන් නිදාස වෙන්න බෑ. කායයට දැනෙන ස්පර්ශයෙන් නිදාස වෙන්න බෑ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච කාමයේ අපි හිර වෙලා වාසය කරනවා. මේකට කියන උපාදාන කියලා. එතකොට මේ කාම උපාදාන. ඊළඟට අපි හිර වෙලා ඉන්නවා නොයි අදහස් වල. මතවාද. ඒකට කියන්නේ ditthi උපාදාන. ඊළඟට හිර වෙලා ඉන්නවා සීල් පිළිතුර. ඒකට කියන්නේ සීලබ්බත උපාදාන. ඊළඟට පිළිවෙලා ඉන්නවා මමය මාගේ කියන හැඟීමකට. එහෙම ඉඳලා තමයි අපි මේ සතරේ මේ යන්නේ. අපි සීය තෝ නැතෝ හෝ යන්නේ. හැබැයි පින්වත් පින්වත්නි අපිට මේ උපාදාන වලින් මිදෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් අපි කියමු කෙනෙක් භවනා කරනවා කියලා වෙනවා ආනාපාන සතිය. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව. එහෙම නැත්නම් බුද්ධානුස්සති. මොකක් හරි භාවනාවක් කරනවා කියන්නේ මේ භාවනාව කරන වෙලාවට දැනියම් පාලනය කරනවා. මොකද පාලනය කරන්නේ? ඇහෙන් රූප බලන්න යන්නේ. ඇස් දෙක වහගන්න. කනේ මෙලෙන ශබ්ද වලට හිත යොමු කරන්නේ. කන සංවර කරගන්න. නාසය සංවර කරගන්න. එයා අනබොණිය නවත්වනවා. ඉවත් සංවර කරගන්න. අතපය හසුරන එක නාමක් කරලා සංවර කරගන්න. දැන් භාවනා කරන අතට ගිහින්. සංවර කරගෙන දැන් න්යා අතපය අසකන්නාසී දිව කය සංවර කරගත්තට ආම මනසේ වැඩද. ඊට පස්සේ මොකද කරන්නේ? හුස්ම ගැනීමද හුස්ම ඉනිල්ල මේක ගැන හිතෙමු කරන්නේ. ආස්වාද ප්‍රස්වාස වලට හිතෙමු කරන්නේ. ඒකේ මොකද වීර්යය? දැන් වීර්ය ගන්න ඕනේ එතකොට. අය ඒක හිත පුරුදු හිත පුරුදු එහෙන් රූප දකින්න. අනේ සබ්දහ හිත පුරුදු නිින්ද හිත පුරුදු හිත එක එක කල්පනා කරගෙන ඉන්න. මේවා තමයි පුරුදු හිත. මේ පුරුදු නැති එකට පුරුදු කරන්න. පුරුදු නැති එකට පුරුදු කරන්න වීර්ය ගන්න ඕනේ. ඔන්න වීර්යයන්ට ආස්වාස් ප්‍රස්වාස් වගේ කියන දේ යොමු කරගෙන ඉන්නකොට අර කාමෙට ඇදිලා ගිය කුසිත ටික ටික ඒ කාමෙන් මිදිලා ආස්වාද ප්‍රසආසයට පුරුදු වෙනවා. ආස්වාද ප්‍රසආසයට පුරුදු වෙලා ආස්වාද ප්‍රසආස තුළ යාගේ බැරි වෙලාවක් හිත එකඟ වුණොත් යාගේ වාසනාවකට යාගේ පිනකට යාගේ හිත තම්පත් වුණොත් එකඟ වුණොත් ඒ වෙලාවට කාමෙන් මිදෙනවා. එයාට මේ වැඩ කරන්නේ කාමෙන් නෙමෙයි. මේ වෙලාවට වැඩ කරන්නේ සමාධිය. සමාධිය වෙලාවට උපාදානෙ ලිහිල් වෙලා. එතකොට ඒක මාර්ගය වැඩෙන්න උදව් එතකොට එතකොට බලන්න බලවලි මෙහෙමත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා මනුස්ස ලෝකෙ. අපිට මනුස්ස ලෝකෙ පුළුවන්, දිව්‍ය ලෝකෙ පුළුවන්. මෙල ලෝකෙ බෑ. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ පහළ වෙන්නේ. මනුස්ස ලෝකෙ උඩ අම ලෝකෙ උඩ. හැබැයි දිව්‍ය ලෝකෙ මේ අන් පහළ ලෝකවල කොහෙවත් බෑ. නාග ලෝකෙත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක නාගේ සමහර නායි ඉන්නවා මේ අනුස්ස වේශය අරගෙන මිනිස්සු අතරට එනවා. ඒ මිනිස්සුන්ට හොයන්න බෑ. දැන් රුවන්වැලිසේ වන්දනා කරලා තියෙන නායි එවිලා තියෙන හරිය. මනස ලෝකේ ඉඳලා මිනිස් ලෝකෙට අ මනස විශ්ද බුදුරජාණන් වහන්සේ කෙනෙක් නාගේ මනස ලෝකයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා හම්බ වෙන්න ගිහිල්ලා කියලා තියෙනවා අනේ මාව මහාන කරන්න. මහාන කරනවා. ඒ මහාන කරලා දැන් ඉතින් මා පුරුදු කරනවා සීල සමාදන් වුණා උපසම්පදන් වුණා. දවසක් ඉතින් මේ කුටියට ගියපු වෙලාවේ එක දැන් මේ නාගයා කුටියට ගිහින් දොර වහනවා. දොර වහන්නේ නාගයා මොකද කරලා තියෙන්නේ මේ නිදාන. නිදාන වෙනකොට අර නාගයාගේ ඉරිදි බලේ නැතුව කියන සාමාන්‍ය නාගයෙකුගේ වෙස්යෙන් ඉන්නවා. දැන් එක ස්වාමීන් දන්නේ නැහැ. ගිහලා දොරට අට්ටු කරාට පස්සේ බලන්න ඇහෙනන්නේ අයියෙන් මේ නිින්ද ගිහින් නාගය ගොරවන. අයියේ ගොරවන සද්දය. බැලුවම කුටියේ නිකන් විශාල නයි. එතකොට මේ ස්වාමීන් අනිත් සංඝයාට කියන කෑ ගහනවා මෙන්න කුටියේ රාගය කියලා. මේ සද්දේ තර ණය ඇහෙනවා. ඇවිල්ලා ආයේ සී ඇවිල්ලා ආයේ මනුස්ස වෙච්ච අරගෙන කුටියෙන් එළියට ආවා. ඇයි ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ? අහනකට කිව්ව ඇත්ත කියන්නේ ඔයා නාගෙත් නේද කියලා. තෝමන් නාගෙත්. බුදුරජාණන් වහන්සේ ගාවට එක්කන්නේ. එක්කන්නේ ඉන්න. බුදුරජාණන් වහන්සේ කිව්වා අනේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි නාගේ ඔබ මේ වෙන එකක් කළේ? අනේ ස්වාමීනි මට සතර දුකේ නිදහස් වෙන්න ඕනේ. මට මේ සතර දුකේ නිදහස් වෙන්නයි මම මේ උපක්‍රමය කළේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ නාගය ඔබ අයිති තිරිසන් යෝනියට. ඔබට මාර්ගය වඩන්න බෑ. ඒ නිසා ඔය උත්සාහය අතාරින්න. හැබැයි ඔබට පින් කරන්න පුළුවන්. ඔබ පින් කරලා මනුස්ස ලෝකෙ උපදින්න ප්‍රාර්ථනා කරනවා. මනුස්ස ලෝකෙ ආවට පස්සේ ඔබට මේ මිනිස්සෙක් වෙලා මාර්ගය වඩන්න පුළුවන් කියලා. ඉතින් නාගය අඬ අඬ කියනවා. එතකොට බලන්න මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ අපි මේ ගත කරන ජීවිතය තුළ අපිට මේ කුසල් වඩන්න පුළුවන් කියන පණිවිඩය අපේ ජීවිතේ ලැබෙන්නේ අපිට ලැබෙන්නේ අප කරන කණේක කරන කුසල් වඩන්න පුළුවන් මාර්ගය ප්‍රතිපදාව වඩන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය කරගන්න පුළුවන් ඊළඟට අපිට මානසික දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියන පණිවිඩය අපිට හම් වෙන්නේ නැහැ අපිට හම්බ වෙන්නේ අරක ගාපක් මේක ගාපක් අර මේ ඵලයක් මේ ඵලය විනෝදනය ඒවා නැත්නම් ආ නිතර නිතර ලෝක හම්බ වෙන්නේ එතකොට මොකද වෙන්නේ මනුස්ස ලෝකේ අපි ඇවිල්ලා අපිට යම් කිසි කුසල් බලයක් තිබේක මේ කුසල් නැති වෙනවා මං කියන්නේ සිටිවිලි වලින් කුසල් නැති වෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක වයසක ජෝඩුවක් හිටියා ප්‍රතිකාමවල හොඳටම වාසිකු කියලා මේ දෙන්න පාර යනවා දැන් ගන්න. යනකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගේ බලන් ඉඳි අපි අනුකම්පා සාගත සිනාව පාලව. ඒ ආනන්ද හඳු ගැවුවා. ඇයි ස්වාමීනි නා පාලකද? ආනන්ද පේනවා දර දෙන්න. අනේ ස්වාමීනි අපිට හරි කනගාටුයි. ඔය රජගහනෝරේ හිටපු සිටි ජෝඩුවනේ. සිටි ජෝඩුවා දැන් මේ ඉඳාකා ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආගන්තේ මේ දිනකට තිබුණ අර පින්බලය. තරුණ කාලේ මහාන වුණාන මේ දිනකට රහත් ප්‍රතිජීව. මධ්‍යම කාලේ මහාන වුණාන මේ අර සිටු නෝන සකදාගාමී වෙනවා සිටුමා අනාගාමී. ඊට පස්සේ පස්චිම කාලේ මහාන වුණාන දෙන්නටම සෝවාන් වෙද? දැන් මේ කුසල් නැහැ. එතකොට අපිට මේකේ මොකක්ද තේරෙන්නේ? අපේ යම් කුසලයක් ඇද්ද? මේ කුසල් තියෙන බව හෝ නැති බව අපිට පේනවද? අපිට පේන්නේ නැහැ. අපිට කුසල් තියෙනවා පේන්නේ නැහැ. අපිට කුසල් දියුණු කරගන්න බැරි බවක් පේන්නේ නැති බවක් පේන්නේ ඒක බුදුවරුන්ගේ ඥාන අපිට තියෙන කුසල් අකුසල් අපිට තියෙන හැකියාවල් දැන ගැනීම බුදුවරුන්ගේ ඥාන බුදුරජාණන් වහන්සේලාට වන්න පුළුවන් වෙන කෙනෙකුට හොයන්න බෑ එතකොට බලන්න ආපින් වන්දරෝණි අපි වහන්සි ගන්න ඕනේ අපේ මේ කුසල් නැති වෙන්න දොති අපේ කුසල් වර්ධනය කරගන්න අපේ කුසල් දියුණු කර ගැනීම. දැන් මේ වගේ රටක ඇවිල්ලා මේ රස්සාව කරන අතර ධාර්මික ජීවිත විදිර ජීවිතයේ කෙවල යහපත් විදිර ජීවිතයේ කෙවල කුසල් රැස් කරපු ජීවිතයක් අරගෙන යන්නේ නැත්තම් මොකද අපිට සමහර සමහර දවස්වලට මේ ලංකාවේ ඉන්න පවුල දැන් මේ වගේ රටවල දරුවන් ඇවිල්ලා මේ ඒ දරුවන් මේ වගේ රටවල් වලට ධර්මයට ඇවිල්ලා ඊට පස්සේ ගෙදරට කියන මෙන්න මෙහෙම තැනක් තියෙනවා අම්මා තාත්තා යන්න මෙහෙම තියෙනවා මෙහෙම පිට කරන්න කියලා මේ දරුවෝ ගෙවල් වලට කියනවා ඊට පස්සේ දෙමව්පියෝ එනවා ඇවිල්ලා අපිට කියනවා අනේ ස්වාමීනි අපේ පුතා තමයි අපි මේ මාර්ගෙට ගත්තේ. අපි මේ ලංකාව විදිහට අපි දැනගෙන හිටියේ නෑ මේවද? මේව ධර්මයෙන් අපි දැනගෙන හිටියේ නෑ. එහෙම ධර්මයක් කියනවා කියන දඩගෙන ඉන්නේ අනේ අපේ පුතාට මේ ධර්මය අවබෝධ වෙන්න ඕනේ කියලා හරියට ඉන්නවා ඒ වගේ දෙමාපියෝ ඇවිල්ලා දරුවන්ට සෙට්පක්. ඒකට හේතුව කොහෙන් හරි කුසල් කියන එක හම්බ වුණාම නෝන කියන එකේනා ඒ කුසල් රැස් කරගන්න ඕනේ. ඒ කුසල් ආරක්ෂා කරගන්න ඕනේ. කුසල් වලට හානි කරගන්න නැතුව ඉන්න ඕනේ. මේ විදිහට අපි මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කුසල වර්ණාකම්. ඒකට උපාදාන මම කියනකොට උපාදාන නිසා තමයි භවය හටගන්නේ. අපි මේ හැම එකටම බැඳිලා ඉන්නේ. බැඳෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ අපිට මේ කතා කරාම නැති වෙන එක නෙමෙයි. තෘෂ්ණාව කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන මේක මුල් බැසගෙන තියෙනවා. දැන් ඔබ බලන්න කුට්ට කල්පනා කරලා අනුරාධපුරයේ අනුරාධපුරයේ එක ගුරුන් වහන්සේ ගෝලය ගෝගලි මහසෑය වන්දනා කරලා පිටියා. ඊළඟ මේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ගුරුනාථගේ ගහන ස්වාමීන් මේ මහසෑය මහසෑයට පූජා කරන්න මල් දීපොත් හොඳයි නේද? අනේ පුරිණම කොච්චර දුක දෙන්නේ මේ වගේ දෙයක් මල් පූජා කරන්නේ නැත්නම් ඊට පස්සේ එහෙනම් ස්වාමීන් පොඩක් හිට කියලා පොඩ්ඩම ගියා. ගිහලා ටික වෙලාවක මේ පෙරහන් ගොඩකට මල් පුරවගෙන ආවා. ආවිල්ලා කිව්වා එහෙනම් ස්වාමීන් මේ මල් පූජා කරනවා. දැන් මේ ගුරු ස්වාමීන් වහන්සේ පෙරහන් ගොඩේ මල් අරගෙන එක එක මල් ගුවන්විල මහසෑය පිරිසා වලන්න දිගට තියෙනවා. දැන් කියලා ගුවන්විල මහසෑය පිරිසා වලන්න ඉවර වෙන්න ඉවරෙන්න තිබ්බා. මල් ඉවර වෙන්නේ. ඊට පස්සේ මේ ගුරුහාමුදුරු කියනවා පොඩි නම මේ මල් අවසන් වෙන්නේ නැහැ. පොඩි නම කියනවා ස්වාමීනි ඔය පෙරහන් කොට මොණින් අතර හරවන කසාද. එතකොට මල් ටික අවසන් වෙන්නේ මොණින් අතර දැසුවා මල් ටික අවසන්. පොඩි නම කොහෙන්ද ලැබන්නේ මං ගෙනාද? ස්වාමීනි මම මේ මල් ගෙනාන හිමාලය. ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ කියන පොඩි නම කුසල් කියන ඒවා නැති වෙනවා. කුසල් නැති වෙන්නේ ඉස්සර වෙලා මේ කුසලේ පිහිට ගන්න මාර්ගඵල ලැබීමට මහන්සි ගන්න නැත්නම් ඔයාගේ කුසල් නැතුව යනවා. ඔයාට නැහැ හම්බ වෙච්ච ගෑනුවෙක් කෙනෙක් කියලා දෙන කැඳ විවි ඉන්න වෙන්නේ. පොඩි නම මේක විශ්වාස කරේ නැහැ. ඒ දැන් අහසින් ගිහිල්ලා මන් වෙනාගෙන ඉන්න පුළුවන් එක්කෙනෙක්. එයා හිතුවා එයාට කියන කුසලේ නැති වෙන එක නෙමෙයි. දැන් බලන්න මේ ධර්මයේ හරියට අල්ලගන්න බැරුණාම අනුතර හොයන්න බෑ. අර උපාදාන කියන එක වැඩ කරන විදිහ. දාත මේ පොඩි නම ආසින් යන. ලාතික ගම්පද පලාකට මේ ගෑන් ළමේ කවි කිය කිය දාලකට. දැන් මේ පොඩි නමට මේ කවිය හිතට. මේක අහගෙන ඉන්නකොට මොකද වුනේ? අර ධ්‍යාන බලයෙන් පිළිලා හිමීට පොළොවට පාත් වුණා. ඊට පස්සේ මේක යන්න වැඩක් හිත පෑරුණා. අසියුරු යන්නේ. දැන් ඒගොල්ලෝ කරන්නේ අර වෙඩි වීන රස්සා. දැන් දීන රස්සා දැන් මෙයා සුන්දර කරන්නේ. දැන් මට මතක නෑ. අර ගුරුනාථ සිතා වගේ මහාශයයි කියාපු උපදේශය. දැන් බලන්න මේ උපාදානය කියන එක වැඩ කරන්නේ නැහැ. දැන් කුසල් දෙතුන් දැන් දවසක් දැන් ගියා නෝල් කටුලා ලොකු ඉදි කටු දාන්නේ නෝල් කටුලා දැන් මෙයාට හරිය බඩගිනි දැන් මෙයා බලාගෙන ඉන්න යාගේ බිරිඳ කෑම ගේනක දැන් දවසක් එදා දවල් වෙලා දෙකට තුනට ඔන්න බිරිඳ කෑම කරගෙන එනකොට මෙයා අහුවා බිරිඳ ඇයි මොකද මෙච්චර කෑම පාරක් වුනේ විරිදත් මොකක් හරි එකට කට ගැහුවා. දැන් වාසියේදී මෙයා අර නෝල් වියවේට මිනිකට්ටෙන් ගැහුවා. ගහන විට අර බිරිඳගේ ඇහැට මිනිකට්ටෙන් එහෙම එහා අල්ලගෙන බිම පාත් වුණා. ඊට පස්සේ මෙයා දුවලා ගිහින් ඇහැ මිනිකට්ට කලවුණා. එතකොට ඒ බිරිඳ ඇහැ අල්ලගෙන බිම පාත් වුණාට පස්සේ මෙයා හයියෙන් අඬන්න ගත්තා. අඬන්න ගත්තාම බිරිඳ කිව්වා අඬන්න එපා. ඉතින් මට මොකක්ද මේ මොනවා කරන්නද මට වෙච්ච දේ කියලා. ඒකට පිළිදෙට කියනවා මේ මම මේ ඇන්නේ ඔයාගේ මේ ඇහැට වෙච්ච එක නෙමෙයි මගේ කුසල් වැඩසිච්ච එක මට දැමී මතක් මේ සිද්ධිය මට වෙනවා කියන මගේ ගුරුහාමුදුරු දැක්කා. දැකලා ගුරු ස්වාමීන් වහන්සේ මට කිව්වා ඉක්මනට කුසල් වඩා ගන්න. කුසල් වල හොඳට පිළිදලා ඉන්න. කුසල් පිළිහිලා යන්න. මම මේ කැමති නැහැ. එතකොට බලන්න මේ කුසල් පිළිහිච්ච ගමන් බලපාන බලපවත්තන්නේ අකුසල්. ඉතින් ඒ නිසා කවදාවත් අපි කුසලයට මොකද මොකද හේතුව මම කිව්වේ ඒකයි. අපිට මාර්ගඵල අවබෝධ කරනකම් අපි දිනු කරන දේවල් ස්ථාවර නැහැ. හොඳේ වේවා ස්ථාවර නැහැ. හැබැයි ඉස්සෙම බාර නරක පැත්ත. නරක පැත්තටමයි බාර. හොඳ පැත්ත හරි අමාරු. දැන් හොඳට බලන්න හිතලා සමහර අය ඉන්න හොඳට සිල් රැකලා ඉන්නවා කාලෙක. අපි ගමු එයාගේ ආයුෂ තියනවා කියලා අවුරුදු 70ක්. දැන් මොන යා අවුරුදු 45ක් සීලයක් මොකද නැතුව ජීවත් වුණා. ඒතර 45ක් ඉවරයි. ඔන්න දැන් එයාට කල්යාණ මිත්‍රය ආශ්‍රය ලැබුණා සීල් රකින්න පටන් ගන්න අවුරුදු 3ක්. ආයෙ ටික ටික ඒක අතෙන් ආයෙ පරණ ජීවිතේට වැටෙනවා. එහෙම ගත්තොත් අවුරුදු 70ට අවුරුදු 3යි විසිකටවලු. ඒව තමයි ගොඩක් මිනිස්සු ජීවිතේ වැඩිපුර කාලයක් තියෙන්නේ අකුසල් බල. කුසල් බලේ නෙමෙයි. මේ නිසායි අපි මේ ධර්මයේ මෙනෙහි කළ යුතුයි. ධර්මයේ මෙනෙහි කිරීමෙන් තමයි කැරෙන් කැරෙන් යන කුසලයට එන්නේ. ධර්මයේ මෙනෙහි කළේ නැත්නම් කුසලයට එන්න බෑ. මොකද දැන් වටිනා දෙයක් හැමතිස්සෙම මැනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ඒක පවත්වන්න පුළුවන්. දැන් බලන්න මේ ඉඳලා අපි සාමාන්‍ය මේ ලෝක ස්වභාවය කුඹුරක්ම කුඹුරකට බෙහෙත් හේවේ නැත්තම් වල් ඉදිරියේ නැත්තම් ගොයම යට කරගෙන තනකොළ හෝ වල් ගස් යනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් තනකොළ හෝ වල් ගස් යට කරගෙන ගොයම වෙන්නේ ගොයම යට කරගෙන තනකොළ මේ වාල්වේ මොකද මේ වාල්යන්ට කරන් ගොයන් වේ වෙන්නේ එන සබහාදානෙත් ඒක තියෙනවා මොදදී මොද ගහ යට කරගෙන නරක ගහ ඒක මේ පහපොළ වෙත් තියෙනවා මොද යට කරගෙන නරක එනවා කියන්නේ ඉතින් එහෙමනම් තියෙන්නේ අපි හොඳ නිතර අලුත් කරනවා නිතර අලුත් කරනවා දැන් අපි ගාම දැන් ඔබ මෙහිදී මේ ඇති කරගන්න උත්සාහය අපේ මේ වාජිසර නායකාරු තුන එකතු වෙලා මේක නිතර අලුත් කරන්න. අලුත් කරේ නැත්නම් මේ ඉතර දුර යන්න බෑ. එක ගලකින් ආයෙම පරණ ලෝකෙට වැටෙනවා. දැන් මොක සමහරට මේ සෑහෙන අප වෙලාවෙ මෙතන තියෙන්නේ නමුත් මෙතනදී ඔබට හිතෙන්න පුළුවන් මම නම් මේක කොහොමද කරගන්න ඕන මොකද දැන් තමයි නමුත් ඒක නරඹලා දෙන්න කවුරුත් ඉන්නේ නැත්තම් ආයෙත් කඩාගෙන වැටෙනවා එතකොට කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න නම් අර දැක්ම නිදි වෙන්න ඕනේ. ඒ දැක්ම නිදි වෙනවා කියන්නේ අර විදිහට මෙනෙහි කර කර ඒක ඕනේ. අර විදිහට මෙනෙහි කළොත් Tamanට අර බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා මේ සමහර අවස්ථාවල ජීවිතේ හරකෙක් වගේ කියනවා. උන්වහන්සේ උපමාවක්. උන්වහන්සේ වදාළ මේ හරකා පටපාන්නට යන දෙපැත්තේ ගොයන් හරක පටපානක යන්නේ දෙපැත්තේ ගොයන් තියෙනවා නම් පාරකට හිත යන්නේ පාරේ යන්නද කොහෙමද? පාරකට හිත යන්නේ කොහෙමද? කොහෙමද නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතේ වගේ. යහපත් මාර්ගේ යන්න හැදුවොත් හිත හැමතිස්සෙම ලෑස්තියි. වැරදි දෙයක මොකද? එතකොට සීයේ පිළිතර සීය මනාකොට දිනු කරලා හිතට නිග්‍රහ කරන්න කියනවා. ඔබට ඇච්චේ නැද්ද ඔබට මේවා කරන්න? ඔබට ගැළපෙනවද මේක? ඔබ ඔබ කොහෙද යන්න හදන්නේ? තමන්ගේ හිතට තම නිග්‍රහ කරන්න. තමන්ගේ හිතට තම නිග්‍රහ කරනවා තමයි ඔන්න ආයමත් හිත දවන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අර කුඹුරට ඔඹ යවන ගවයාට කෙවිතෙන් යනකම් ආය මාර්ගයට දානවා. කුඹරට හොම්බයාගෙන ගාවට කිවිදෙන යන මාළකට දානවා වගේ ආයමත් තාමත් තමන්ම හරි මඟට ගන්න කියන නම කියන්නේ නොදී. දැන් මේක දැන් ඔබට මේ කියපුවා පිටස්තර කෙනෙක් කරන එක බලන් ඉන්න එපා. පිටස්තර කිසි කෙනෙක් මේක කරලා දෙන්නේ නැහැ. පිටස්තර කාටවත් බැහැ. දැන් මාව යහමගේ යවාගන්නේ ඔබට බැහැ නේද? මේක මම කරන්නේ නැහැ. එතකොට ඔබ යහමගේ යවාගන්නේ වෙන කෙනෙක් කරන්නේ නැහැ. ඒක ඔබ කරන්නේ. පිටස්තර කෙනෙක් කරලා දෙන්නේ එතකොට පිටස්තර කෙනෙක් කරලා දෙන්නේ නැත්තම් පිටස්තර කෙනෙක් සිය උපද්දවන්න එන්නේ නැත්තම් පිටස්තර කෙනෙක් ආදීනව වෙනන්නේ නැත්තම් එහෙනම් මේ තමන්ගේ පීඨ සරසාගත යුත්තේ කවුරු විසින්ද? තමා විසින්මයි. ඒ තමා විසින් කරගන්න තමයි මේ හිතන ක්‍රමය හදන්න තියෙන්නේ. හිතන ක්‍රමෙත් එක තියෙන්නේ. මේ හිතන ක්‍රමේ හරි ගස්ස ගත්තාම Tamanට මේක කරකිලා එන්න පුළුවන්. හිතන ක්‍රමේ වැරදුනොත් Tamanට මේක පිළිගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකයි මේකේ ධර්මඥානයක් විතරක් තිබිලා වැඩක් නෑ. අපිකම් දහම් ධර්මයක් තියෙනවා. දැන් දහම් ධර්ම තියෙන එක නම් තව කෙනෙක් එක කතා කරාම එයාට පිළිගැනීමක් නම් නැති වෙනවා. සාමෝතිය තුළ එයාට ගෞරවයක්වත් නැති වෙනවා. නමුත් මේ ධර්මයේ හැසිරීමෙන් තමන් නෝණි මැනි කරන්නේ නැත්නම් තමන් කඩන්න වැටෙනවා. ඒ නිසා තමන්ට මේ දහම් දැනම නෝණි මැනි කරන්න ගන්න ඕනේ. නෝණේ විමසලා ගන්න ඕනේ. එතකොට තමයි මේකෙදි හොඳට මතක තියාගන්න දරුවනි මේ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන මේ වගේ වටිනා උපදේශ අපිට ලැබෙන්නේ නැහැ. ලෝකේ දුර්ලභයි. ඒ නිසා අපිට තරුණාචාර්ය හැමතිස්සම දේශනා කරේ තමන් ඉන්න මෙනෙහි කරලා තමන් තුලින් පවත් ගන්න කියලා. පොද හෝ නාටක දෙකම කියන්නේ මෙනෙහි කිරීම. අපි ගම අපිට කවුරු හරි කෙනෙක් වුණා කරනවා කියලා බොන්න යන්නේ. එතකොට ඔන්න අපි එක බෑ. අපි හිතනවා බෑ ඕනේ ඕනේ ඕනේ. ආයෙත් නෑ බෑ යමක්. නෑ ඕනේ. ආ කෙනෙක් නෑ යමක්. බැරි වෙලත් යමන් කියන එක අපේ හිතට ආව ආයක් කියන්නේ හිතන විදිහට නේ කොහොමද හොඳ කියන්නේ හිතන විදිහ නරක කියන්නේ හිතන විදිහ නරක හිතන දෙලේසි හොඳ හිතන්න අමාරු ඒක මේ දෙකේ වෙනස එතකොට අපි මේ පෞරුෂයන් කියන පිරිමිණක් අපි මහන්සි වෙන්න ඕන අර අමාරු දේ සිතට පුරුදු කරන්නේ ඒක පුරුදු කරන ධර්මයෙන්ම යන්න ඕන. අර මේ කියපු රටාව. ආන්තික ඔබට මේ පොත්පත් තියෙනවා දැන් ඔබට පහසු. බුද්ධ දේශනා තියෙනවා. ඒ බුද්ධ දේශනාව කියවකට තියෙනවා අර්ථ ලැබෙනවා. ඒක පහසු. එතකොට මොකද වෙන්නේ ධර්මයේ තුලින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. ධර්මයෙන් ඔබ වීරියෙන් යුක්තව හොඳට මෙනෙහි කරනවා. ඒ හොඳ නුවණින් මෙනෙහි කිරීම මත ඔබ සීලවන්ත වුණොත් එදා ඔබට හොඳ සුව පහසු ජීවිතයක් ලැබෙනවා. ඒ මොකද හේතුව සුව පහසු ජීවිතය ඇති කරලා දෙන්නේ ඔබේ ධර්ම මානසිකාරය. ඒ දුක ඔබේ ධර්ම මානසිකාරයෙන් ඉතා සුව පහසු ජීවිතයක් ඔබට ලැබෙනවා. ඒක ඔබේ පිළිදෙනක් ලැබෙනවා. ඔබේ දරුවන්ට ලැබෙනවා. ඔබේ දෙමව්පියන්ට ලැබෙනවා. හැබැයි ඔබ නොමග ගියොත් ඒගොල්ලන්ට බෙදන්න දෙයක් නෑ. ඔබට තියෙන එක හංගන්න විතරයි. ඔබ නොවගේ නේද? ලංකාවට ගිහම ලස්සන දෙන්නේ. කිසි වරදක් නෑ. ඔබට හංගන්න දෙයක් තියෙන්නේ. බෙදන්න දෙයක් නෑ. හැබැයි මේ මේම නෑ. මේක ඔබ ජීවිතයට අරගෙන ගියොත් ඔබට බෙදන්න දෙයක් තියෙනවා. හොඳට සැප සහගත ජීවිතයක් සුව පහසු ජීවිතයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපි දන්නේ පින්වත්තුනි පින්වත් දරුවනි අනාගත ලෝකය ගැන මම දන්නේ පින්නම් අනාගත ලෝකේ අසතුටුදායකයි. අනාගත ලෝකේ අනතුරුදායකයි. අනාගත ලෝකේ දුක බහුලයි. ඒ අනාගතේ සමාජික කොයි කාලේ වෙයිද කියලා මට තේරෙන්නේ නැහැ. එතකොට මේ වගේ වෙලාවකට අපිට කන්න නැත්තම්, ඉන්න හරියන්නේ නැත්තම් ඒ හැම වෙලාවෙම අපිට පිළිද වෙන්නේ මේ කිසි දෙයක් නෙවෙයි ධර්මය විතරයි. ඒ නිසා ධර්මයේ කියන එක අප්‍රමාදීව ගොඩනගා ගන්න ඕන එකක්. ඒකට ප්‍රමාද වෙන්න ඕනේ නැහැ. අනේක ධර්මයේ ගොඩනගාගෙන අපි දන්නේ නැහැ කියන්නේ අපි මහා පාර වෙන්න බැරිද, කාණුපස් වෙන්න බැරිද, විපාසයෙන් බැරිද, පඩගින්න බැරිද, පත්කාපු ගමන් බැරිද අපි දන්නේ නැහැ. හැබැයි හැම අවස්ථාවකම අපිට සත්‍යමත් මොන දෙයක් පුළුවන් මේ හිතන ක්‍රමේ හරි දැස්ස ගත්තා. ඉතින් මේ පටිච්චසමුප්පාදයේ තියෙන මූලික කොටස් ටික මම ඔබට විදිහට දුන්නේ. ඊට පස්සේ ඔබ තව විස්තර වශයෙන් ඉගෙනගන්න පුළුවන් අපේ පොත්පත් වල තියෙනවා. ඉගෙනගෙන හිමි හිමිට මැනේ කරන්න ඕනේ. හැමතිස්සෙම මැනේ කරන්න මේක ඒක හරි වටිනවා. සාමාන්‍ය ජීවිතේ කල්පනාවට ගන්න ඕනේ එකක්. ඊළඟට තමයි ඒ තුලින් ඔබට දියුණු වෙනවා සිහිය. ඊළඟට හැකියාවක් තිබෙයිද නැද්ද කියලා බැලීම පිණිස පොඩ පොඩ හරි පුරුදු කරන්න පොඩ භාවනාව පුරුදු කරන්න ඉන්නකොට විනාඩි කිහිපයකින් එතකොට ඔබට පුරුදු වෙලා ඒ නිසා මේ ඔබට ඒ සඳහා තියෙන දුර්ලභ අවස්ථාවක් වෙන්නේ අන්තික තමයි දැන් බලන්න එකද මේ තරුණ වයසේ ඉන්නකොට මේ කකුල් නවාගෙන ඉන්න කොච්චර අමාරුද බලන්න. වයසට ගියාම ওই ටිකක් නැහැ. දැන් මේ ඇඟේ හයියක් තියෙද්දි හිතේ හයියකුත් තියෙද්දි අපිට මේ පැයක් ඉන්න බෑ. දැක්කනේ මේ ශරීරය හරි. ඉරියව් මාරු කරගෙන තමයි අපි ශරීරය පවත්න්නේ. එච්චර අමාරු. මෙහෙම මේ ශරීරය අනික මේ මේ කාලේ සමහරට මේ පොදු කියන්න දෙන්නේ නැති කනබර දේවල් කිසි හයියක් නැහැ. වේලක් නොකානේ දැන් අපිට රාත්‍රියේ පුරුදු නිසා අපි නොකා ඉන්නවා. සමහරට ඔබට නම් අමාරුයි. දැන් අපි දවල්වලට මම හිතන්නේ වලදන්නේ. නමුත් අපිට උනත් එක වේලකින් ජීවත් වෙන්න හැදුවත් අපිට අමාරුයි. ඒ කියන්නේ තව මෙතන වලදන කම්පනා කරලා දේරවල් ගන්න ඉන්න බෑනේ පමණයි. එතකොට බලන්න මේ කනබොන දෙයක් වල කිසි හයියක් නැහැ මේක. ඇඟේ ප්‍රති හයියක් නැහැ. අපේ සිහියේ ලොකු හයියක් නැහැ. අපිට එකම දෙයක් තියෙන ඔක්කොටම සෑහෙන්නේ පුහුමාන. ඔච්චරයි. ආලිකව මොකක්ද නැහැ. මේ නිසා අපිට යම් දෙයක් ලබා ගන්න නම් අපි යම් දෘঢ়තර වීර්යය බලවත් උත්සාහයක් අපි අරගෙන මම හිතන්නේ වීර්යයක් ගත්තොත් ඔබට මම මෙච්චර දුර වේජ මහන්සියලා ආපු ගමනේ මට උනත් සතුටු වෙන්නේ මම මේ කිසි දෙයක් බලාපොරොත්තු නැහැ. ඔබ මට ඉතින් මේ මට ටිකට් හදලා ඉන්න පහසු බන්සලසල දුන්නා, නාමාන්තරසල දුන්නා. මම මේ මොකවත් බලාපොරොත්තු නැහැ. අනික මම අසනීප වෙලා ඉඳි මම ආවේ. ඔබට කියන්නේ මම හිතුවේ නෑ එන්න පුළුවන් කියලා. එනිසා මේ මම බලපු දෙයක් මට අහිමි වෙලා මම යාපෝට් එකට එන්නකම වමන ඉඳලා මට හිතා ගන්න බෑ මට එන්න පුළුවන් වෙයි. එහෙම ඉතින් ඊයේ ඉතින් මම කල්පනා කරන්නේ මම අද වෙලාවට ඊයේ රෑ කමිනි ඉහවස ඉවරසනා කරන මොකක් සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්නේ කියලා මම හිතන්නේ හිටියේ නෑ. දවස් දෙකක් තිස්සේ මට ආහාර ආගමනයක් කරලා කරකිනක් තිබ්බා අනින්න බෑ කරකින. ඊට පස්සේ එහෙම කියෙද්දිත් නෑ මම නෑවිලා ඉන්නත් බෑ දැන් මම කොලෑත් එක්ක. විශේෂයෙන් මේ එකපාරට මම කල්පනා කරන එකක් කරද්දි ඊට පස්සේ මගට එන්න ගත්තා වාහනේ ඉන්න බෑ. පවණේ ගියා දිගටම ආපෝට් එකට. එතකොට දැන් බලන්න මේ ශරීරය නැහැ නේ. ඒ නිසා මේ අපි මේ මහන්සියෙන් නැවෙන්න මහන්සියෙන් අපි මහන්සි වෙන්නේ ඔබට යම් කිසි දෙයක් කියන්නේ ඒ නිසා ආනාරාම නාමු වෙන්නේ අක්බන් ඒවා ෆොටෝ එකක් ගත්තා ඒ කිසි වැඩක් නැතිව ඒ කතාව. ඒක නෙමෙයි වැදගත් මේ අපි මේ කියන පණිවිඩය ගන්න එකයි. පණිවිඩය ඔබ ගත්තොත් සමාජ ඔබට ලැබෙච්ච මනුෂ්‍ය ජීවිතේ ඔබ මෙතනින් ඉඳලා ඔබ දිවි ලෝකෙට යන්න නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පළවෙනි පියවර මෙතනින් ඔබ තබුවොත් එතකොට ඔබට කල්යාණ මිත්‍යා කල්යාණ මිත්‍ර මොන කෙනෙක් නේ? නියම අර්ථය හම්බ වෙනවා. එහෙම නැත්නම් නියම හම්බ වෙන්නේ නිකන් මමත් බන කියයි. බන කියලා වාස් හතර විලා යයි. ඔබත් බන හම්බ අපේ ඔතන ඉවරයි. ඉවරක් නෑ. ඒ නිසා ඔබට මේ මේ අද මේ නිර්වාණ සත්‍ය වේදනා සීලේ වේදනා ඔබ ඇති කර ගන්න මේ දාම් දැනුම ඔබේ ජීවිතාවෝනේ එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා